අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාවකටයි සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ සීලූම දෙනා tempත් වෙලා සාදුකාරය පාතු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමේ නව ධම්මා පරිඤ්ඤය නව සත්තාවාසාති තී අවසරයි කරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් උගන්වන පාඩම් පන්තියකට සම්බන්ධ වෙලා ඉන ශිෂ්‍යෝ වාගේ මේ දසුත්තර සූත්‍රයේ නවවෙනි පොතේ සඳහන් ආත්පසින් දත යුතු කරුණු ටිකක් සුතමේ ඥානයක් වශයෙන් ඉගෙන ගැනීමේ සිටින අවස්ථාවක්. ඉතින් අපි පුළුවන් තරම් උත්සාහ කරනවා මේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ ශරුවචනාංශගේ දේශනාවක් උපුටා දක්වමින් අපිට පෙන්වන්න හදන මේ නව සත්තා වාස වශයෙන් එහෙම නැත්නම් මේ ලැබුම් ස්ථාන වාසස්ථාන නමයක් තියෙනවා ඒ නවයෙන් කීයක් අපි අපේ හිතේ අඳුනගෙන තියනවාද කියලා මේක භවයේ පවතින භවතල වශයෙන් පෙන්වන්නත් පුළුවන් ඒ වගේම හිතක මට්ටම් විඥාන මට්ටම් නැත්නම් විඥානට්ඨිති කියලත් මේකට කියනවා වශයෙන් පෙන්වන්නත් පුළුවන්. ඉතින් ඒකෙදී කාටත් පොදු ආරම්භක ස්ථානයේ තමයි අපි ඉස්සල්ලාම දවසේ දෙවෙනි දවසේ ටිකක් ඉගෙන ගන්න උත්සාහ කරේ නානත්ත් කායා නානත්ත් සංඥා කියලා කයින් බෙදී සංඥාවල් අනුව බෙදී ගත කරන සත්ත වාසය ඒක manuss ලෝකේ තමයි නිදර්ශනයකට පෙන්වන්නේ. දේව ලෝකයක් පෙන්නනවා විනිපාත ලෝකයක් පෙන්නනවා සමහර දෙවිවරු දේව ලෝකෙ හිටියත් ඒගොල්ලන්ට අර මනුස්ස ලෝකේ ගති වගේක් සමහර දේවනිකායවල තියෙනවා. ඒ වගේම සමහර විනිපාත කියලා මනුස්ස මට්ටමට වැඩිය පහත් නිකාය යක්ෂනිකාය අසුරනිකාය වලත් යම් යම් මනුස්ස ගුණ තියෙනවා. අන්නේ ඒ කොටස් නානත කය නානත සංඥා විදිහට ගෑනවා. ඉතින් අපි එකෙන් දන්නවා අපේ හිත කොච්චර ඉක්මනට පෙරලෙනවද කියලා, චපලද කියලා, වංචනිකද කියලා, ෂටද කියලා. ඒ ෂටගති වංචනික ගති චපල ගති නිසා අපි තව කෙනෙක් එක්ක අපේ හිත හදා බෙදා ගන්න කැමති නැහැ. අපි හැම වෙලාවෙම පුද්ගලිකයි රහසිගතයි කියලා මේ මගේ දේවල් වෙන් කරලා මගේ කොටස් වෙන් කරලා තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒ විදිහට අපිට අපේ වෙන් ගත කරන ගතිය නිසා දැන් අද තියෙන පහසුකම් වලින් දරුවා අම්මට කතා කරන්නේ ටෙලිෆෝන් එකෙන්. දරුවාගේ කාමරේ වෙනම ටෙලිවිෂන් එකක් තියෙනවා වෙනම කතා තියෙනවා කට්ටිය ටෙලිවිෂන් බලන්න යන්නෙත් නැහැ. එකතු වෙන්නේ ඒ තරම්ම ඒ ඒ ඒ කොටස්වලදී මගේ ආහාර රුචිය මගේ ගමන් රුචිය හැමදේම වෙනස්. ඒක වෙන් කරලා පෙන්වන්න පුදුමාකාර මේ සැලසුම්. ඒක මේ තාක්ෂණයේ දුවනින් දුවනින් එක එකන කොටු වෙනවා. කොටු වෙලා තමන්ගේ දේ වෙලි ගත ගන්නවා. අර ඉස්සර තිබුණු අත්තමක් මුත්ෙට්ටුවක් එහෙම නැත්නම් එකතු වෙලා වැඩ කරන ගතියක් එකතුවක් නැහැ. එකතුවකදී සමානකමකුත් නැහැ. එයා හැම කෙනාම මම උසස් කියලා පෙන්වන්න මුදුන වෙන්න, අයියා වෙන්න, අක්කා වෙන්න, පැහියා වෙන්න, ගුරා වෙන්න, දඟලන දැඟලිට බලනකොට ඔක්කොටම එකම පිස්සුව තියෙනවා. ඒක ඈතක ඉඳලා බලන ඉන්නකොට වැඩක් ආවම එක එකන පැහිය වෙන්න හදන ඇටි ඒක ඒ ඒ දෘෂ්ටි කෝණයෙන් බලපුවාම hina කාලා ජීවත් වෙන්න පුළුවන් මල ගෙදරකට ගියත් තැනකට ගියාම ස්ටේෂන් එකට ගියත් පොලිසියට ගියත් එක එකන අයියා වෙන්න හදන ඇටි ඒ ඉතින් ඒ බලන මමත් අයියා වෙන්න හදනවා ඒක ලස්සනයි ඒ වැඩ පිළිලේ ඒගොල්ලන්ට බැන්නට කොහොම කෙරුවත් මමත් අයියා වෙන්න හදන නැත්නම් අක්කා වෙන්න හදනවා ඉතින් මේකට කියනවා නානත්ත් කය නානත්ත් සංඥා කියලා ඒ නිසා කොච්චර ටෙලිග්‍රාම හැදුවත් ඉවරයක් වෙන්නේ කොච්චර නාටකම් හැදුවත් ඉවරයක් වෙන්නේ කොච්චර නවකතා ලිව්වත් ඉවරයක් වෙන්නේ කොච්චර කෙටි කතා ලිව්වත් ඉවරයක් වෙන්නේ දිගටම යනවා. නමුත් මේ පෝෂණය කරන්නේ එහෙම නැත්නම් අපි පොහොර දාන්නේ නානත් කය නානත් සංඥා. මේක වෙනකොට වෙන්නේ manussකම නැති වෙනවා. අපි නිකන් භාවනාවේදී බැලුවොත් භාවනාවේදී අද ඒ කමටහන් සුද්ධ කරනකොට ලියන්න උත්සාහ කරලා තිබුණා. හොඳට ආනපානේ සිුම් වේගන යනකොට මේ ආස්වාසේ මේ ප්‍රස්වාසය කියලා හොඳට වෙන් කරලා හඳුරන්න පුළුවන්. ආස්වාසේ සීතල නම් ප්‍රස්වාසයේ උණුසුමයි, ආස්වාසේ දිග නම් ප්‍රස්වාසයේ කෙටි. ආදි වශයෙන් මේ වගේ තියෙන සුවිශේෂ ලක්ෂණ අනුව, පච්චත්ත ලක්ෂණ අනුව, අත්‍යන්ත ලක්ෂණ අනුව පුද්ගලික ලක්ෂණ අනුව වෙන් කරන්න පුළුවන්. ඒවත් මේක දිහාම බලන ඉන්නකොට මේකේ පෞද්ගලික ලක්ෂණ අයින් වෙලා දෙකටම පොදු ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නවා. මේක ඕනෙම අරමුණක් දිහා බලහින්නකොට සිදුවෙන දෙයක්. පටන් ගන්නකොට මේ වම මේ දකුණ කියලා පටන් ගත්තට සක්මන් කරගෙන කරගෙන යනකොට දෙකම එකයි. මේ ආස්වාද ප්‍රසවාස කියලා පටන් අරගෙන හොඳට මේක දිහා බලන යනකොට අර පුද්ගලකක් අයින් වෙන පොදු ලක්ෂණ පේන්න පටන් ගන්නවා. මේ පිම්බීම හැකිලිම කියලා දෙකට බෙදලා පටන් ගත්තට එන්නේ එන්නේ පොදු ලක්ෂණ පේන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ මේ මිනිස්සයා වෙන් වෙන්න හදන්න හදන්න නානත් කාය නානස සංඥා මනුස්සකම නැතුව හොස්ස ළඟින් මැස යන්න බැරි අමුතුම ජීවිතයක් හැදෙනවා. නමුත් තල තුන වෙනකොට තියෙන මේ ඔක්කොම තුල ඔය කොච්චර අඟ උස්සන්න හැදුවත් අඳුර පැහැවත් අර කියාපාන්න ගියත් මිනිස්සු වශයෙන් සමානයි කියලා. ඒක පේන්නේ කවදාකවත් අපි මේ ಜಾතිවාදී, ආගම්වාදී, මූලධර්මවාදී වෙනකොට. නමුත් බලාන ඉන්නකොට ඉන්නකොට තේනවා අපි හරක් නෙවෙයි. අපි ඌරෝ නෙවෙයි. අපි බල්ලෝ නෙවෙයි. මිනිස්සෝ. ඔය කොයි කොයි තාලින් අඟ උසන්න ගියත් මනුස්සකම කියලා අර නානත්ත් සංඥා වෙනුවට කවදා හරි ඒකත් සංඥාව ආවොත් හරියට දෙමව්පියන්ට තමන්ගේ දරුවෝ ඔක්කොම සමසේ පෙන්නාසේ ඉතින් අපි යන්නේ කොයි එකත් එකයි. Tamange daruwane. අන්න මේ වෙනස තමයි ආධ්‍යාත්මික වෙනස කියලා කියන්නේ. ඒක මේ සත්තා වාස වශයෙන් පෙන්වනට කියනවා නානත්තකය නානන්ත සංඥා හිටපු කෙනා බුදු ආලෝකයක් ලැබිච්ච දවසේ සුතමේ ඥානයක් ලැබිච්ච දවසේ චින්තාමේ ඥානයක් විපස්සනා ඥානයක් ණය විපස්සනාවක් එතන ගාසේ පේනවා මේ කුට්ටි කඩා ගන්න තනි වෙන්න හැදුවට මේ ඔක්කොගේ මිනිස්සුන්ගේ තියෙන සමාන ගතියනේ තියෙන්නේ ඒක කියනවා මේ අපේ අතර ಜಾති ભેද උස කළු මිටි සුදු දිග බලල බෙදුනට අපි එක්කෙනෙක්ගේ RNA DNA දක්වා තියෙන එක RNA එකක් අරගෙන බැලුවොත් දෙන්නේගේ සමානතාවය 99.9999999 දක්වාම සමානයි. අපි ඔය ගාන පිළිම කිව්වට අප්‍රිකන් ජාතිකයා කහ ජාතිකයා සුදු ජාතිකයා කිව්වට RNA DNA කිසි වෙනසක් නැහැ. අර දශම බිඳුව බිඳුව බිඳුව බිඳුව එකට තමයි අපි මේක හමරාගන්නේ. එක අදෙමලා මම සිංහලයා එක උඩරට මේක පාතරට මේක ගෑනු මේක පිරිමි මේක සියන්නිකාය මේක රාමජනිකාය කිය කිය নানা ප්‍රකාර. මේක ඇත්ත නෑ. මොකක්වත් නෑ. ඒ නිසා පොදු වැඩට ගිහිල්ලා කවදාද දැක්කොත් මේ ඔක්කොම රණ්ඩු පෙරවල් කෙරුවට manussකම තියෙන්නේ කියලා. අන්නේ ඒකත් සංඥාවට යෑමක් තමයි මේ අබිනිෂ්ක්‍මණයදී සිද්ධ වෙන්නේ. අපි ගිහිගල්වල ඉන්නකම් මගේ ගේ අනුගේ වගේ සමාන වෙන්න බෑ. අපි කනදී වෙන අයත් එක්ක වෙන්න බෑ. අපි විශේෂයි. ওই මොකක්වත් නෑ අබිනිෂ්ක්‍මණය කරලා පස්සේ අපි ඔක්කොට මේක හැලියපත් බෙදන්නේ. එක හැන්දෙන් බෙදන්නේ. එක තැටි අරගෙන අපි පොලිමේ යන්නේ. එකට ඉඳගෙන කන්නේ. දෙන දෙයක් වළඳනවා. දෙන පැදුරක බුදිනවා. ඉතින් අන්න එතෙන් යනකොට පේනවා කොයි කෙනත් යෝගාවචරේ. එතෙන්ට අපි එතෙන් හරි ලොකු සතුටක් තියෙනවා. එක එක අම්මලාගේ දරුවෝ. නමුත් අපි ඔක්කොම ගිහිල්ලා කවුරු හරි දෙන බට්ටියක් තැටියට ඉල්ලගෙන කාලා භාවනා කරනකොට අන්න වගේ මේ නානත්වයේ හොයන අරමුණු හොයන මේ හිතට ඒකත්වයක් එහෙම නැත්නම් මධ්‍යස්ස වූ එකම අරමුණකට හිත දාන්න හදන ගතිය පුංචි දෙයක් නෙවෙයි පරිණාමයේ පැත්තෙන් බලනකොට. මොකද පරිණාමයේදී තියෙන්නේ අපි කැපී පේන්න උත්සාහ කරන ගතිය, එකිනෙකා පරයා යන ගතිය, බලවතා ජයගනී කියන මතය. ඉතින් ඒ නිසා අපි ඒ වෙනුවට අපි ඔක්කොගෙම සමානකම් මතුවෙන්න අපි මේ මධ්‍යස්ථ අරමුණට හිත දානවා කියලා ඒ දිහිත දාන්න ගන්න විනිශ්චය හිත දාන්න ගන්න ඕනකම කියන එක ගිහිගේ අතහැරීමේ ඊගාව පියවර. එහෙම නැත්නම් අබිනිෂ්ක්‍මණය කෙරුවට පස්සේ අබිනිෂ්ක්‍මණය කියලා කියන්නේ කාමච්ඡන්දේ වෙනුවට නික්මීම කරනවා. කාමච්ඡන්ද කියන්නේ විවිධත්වය. කාමච්ඡන්ද කියන්නේ කාම ගුණ. ඒ වෙනකොට මේ නික්මුණාට පස්සේ කවුරුත් දෙන බතක් කාලා කවුරු හරි දෙන පැදුරක බුදිය ගන්න ගියාට පස්සේ අපිට තේරෙනවා අපි දැන් ඔක්කොම එක බුද්ධ පුත්‍ර බුද්ධ දුහිතෘ එහෙම නැත්නම් උපාසක උපාසිකා මට්ටමට වැටෙනවා. ඒ මට්ටමට වැටුණාටම තාම අපේ අර නානත් කය නානත් සංඥා කියන එක නානත් කය ඒකත් සංඥාවට එන්නේ අපි බලනවා එහෙම කරලා නැත්තම් කායික වශයෙන් ලබාගත්ත මේ විවේකය අබිනිෂ්ක්‍මණය උදිකලාව දැන් මනස වශයෙන් නැත්තම් චිත්ත විවේක වශයෙන් එකම අරමුණකට දාන්න ගියාට පස්සේ කිසිම කෙනෙකුට ආරම්භයේදී පහසුවක් සහල්ුවක් ලේසියක් නැහැ. අරුණින්ම කරදරයි. මොකද අර කැලේ හිටපු මීහරකා. කුළු මීහරකා ගමේ ගෙනල්ලා බැඳගත්තා වගේ. මේක හරියට කෝල වෙන ගතියක් තියෙනවා. කෝඩු වෙන ගතියක් තියෙනවා. ඒකේ නෑ මේ අහවලාට කියලා පහසුවක් නැහැ. උග දෙනෙක් හිතනවා මේක ඉලන්දාරි වයස කරන්න බෑ. 60 පිරුලා හොට බිම එනකොට පුළුවන් වෙයි කියලා. අනේ පිස්සු ඒ නාගිච්චෝ නාගියොත් ඒත් ඒ වගේම තමයි. ඉලන්දාරි වයස කිරුවත් ඔච්චරම තමයි. ඉතාමත් පුංචි වයසේ කෙරුවත් ඔච්චරම තමයි. නමුත් ප්‍රශ්න තියෙන හරි තාම පුංචි වයසේදී අර ඉඳුරම් පිනවන වයසේදී හරි අමාරු ඔලුවරකට දාන්න ওই නානත්වයේ වෙනුවට ඒකත්වයට යන් කියලා. ඒක පේන්නේ කලර් පික් චිත්‍රපටයක් කලර් ටීවී එකක් වෙනුවට බ්ලැක් ඇන්ඩ් වයිට් ටීවී එකට කැමති වෙන්න හදනවා වගේ. එතෙන් තම තමන්ගේ පුද්ගලික කාර් වෙනුවට ලංගම් බස් එකේ යන්න කැමති වෙන්නා වගේ. හරි අමාරුයි. ඒ ඒ වයසේදී අමාරුයි. ලන්දාරි වාසිය තමයි. නාකි වෙනකොටින් කරන්න දෙයක් නැහනේ. දකුණ බලනකොට වම පේන්නේ. වම තියෙනකොට දකුණ තිය වෙන්නේ. ඉතින් එතකොට ඉතින් ඔය කියන දෙයක් අහන්න වෙනවා. ඒ වයසට වැඩිය පුළුවන් නම් අර පුංචි වයසටීම මේ නානත්ත කාය නානත්ත සංඥා වෙනුවට නානත්ත කාය ඒකත් සංඥාව දෙන්න කවදාවත් දෙමව්පියෝ කියවට දරුවා අහන්නේ කවදාවත් පන්ති භාරේ ගුරුවරයා කිව්වට ළමයි අහන්නේ කවදාවත් රාජ්‍ය නායකයා කිව්වට රටවැසියෝ අහන්නේ නැහැ. කවදාවත් දොස්තර කිව්වට ලෙඩ වහන්නේ නැහැ. ඒක නිකන් හිර ගෙදරක් වගේ පේන්නේ. මෙච්චර මේ විවිධත්වයට නටන්න පුළුවන්කම තියෙන මොකටද මම ඒකත්වයට යන්න හදන්නේ කියලා. නමුත් කවුරු හරි යන්න හිතුවයි කියලා හිතමු. ඒකට කොච්චරක් පරිණාමය වෙලා කොච්චරක් පාරමිතා පෙරලා කොච්චරක් සංසාරගත මෝරච්චකමක් තියෙන්න ඕනද ගීගී අතහැරලා මදි අපි ඊට පස්සේ කාමච්ඡන්දය මේ අබිනිෂ්ක්‍මණයෙන් සන්තරපණය කිරීම සඳහා එකම අරමුණට හිත දාන්න. ඉඳගෙන ඉනකොට බලනවා ඉඳගෙන ඉන්න භවයේ හිත තියාගන්න. එහෙම නැත්නම් ආස්වාද ප්‍රසආසයේ හිත තියෙන. එනතම් පිම්බීම ඇකිලිමේ හිත තියෙන. ඇවිදිනකොට බලනවා මම ඇවිදින භවයේ නැත්නම් වම දකුණේ. එතකොට මෙන්න මේ විදිහට නන්නත්තර වෙන හිතවිල්ල නැත්නම් නන්නත්තර වෙන අරමුණ වෙනුවට මේ ඒකත්වයකට යන්න හදනවා කියන එක රසලෝලීකම වෙනුවට රසලෝලී සාහිත්‍ය රසාස්වාදී කර්ණ රසායන සංගීතය ප්‍රිය කරන වෙනුවට මේ එක දෙයකට හිත දාන්න. ඒකට අපි කියනවා මේ සත්තා වාසය අපි හිටපු මිනිස්සයා හිටපු තැන උසස් මට්ටමට ගේන්න හදනවා. ගේන්න හැදුව පළියට මේක හරියන්නේ. මෙතනින් ඔක්කොටම ඕනේ පුළුවන් නම් යන්න ඉස්සලා අඩු ගානේ පළවෙනි ධ්‍යානවත් ගෙදර ගෙනියන්න හම්බ වෙනවනම් අම්මා එහෙනම් ගිහිල්ලා කියන්න එකක් තියෙනවනේ. කට්ටිය ඉන්නේ ඕක කරගන්න තමයි. දාන්න දහංගට දාන. හරියන්නේ හරියන්නේ හැබැයි මේ මම කියන්නේ හරියන්නේ නැහැ කියන්න නෙවෙයි. සමහරෙකුට තේරෙනවා මේ උත්සාහය නිසා ඊයේ මං කියන්න උත්සාහ කරපු විදිහට ඒක අරමුණක ටික වේලාවක් පවත්වන්න පුළුවන්. බයිසිකල් එකේ අන්තම් රවුමක් දෙකක් පැද ගන්න පුළුවන් වගේ ආවොත් තේරෙනවා අපි අර හිටපු අඩියම හිටපු සත්තා වාසයේ ඉඳලා එහෙම නැත්නම් මේ සත්‍යය ඉන්න වාසස්ථානයේ ඉඳලා උසස් මට්ටමකට ආවා බොහෝ අරමුණු වලට රස විඳින්න දඟලපු හිත එක අරමුණක චිත්තක්ෂණ දෙකක් දිගට පාත් ගන්න පුළුවන්. ආන්නේක දැකගත්ත දවසේ තේරෙනවා මේක නම් කල යුත්තේ මේකට කොහොමද අනුග්‍රහ කරන්න කියලා. එතකොට තේරෙනවා මෙතෙක් කල මම මොකටද අනුග්‍රහ කරලා තියෙන්නේ? අනුග්‍රහ කරලා තියෙන්නේම නානත්වයට. එතකොට කෝ බුදුහාමුදුරන්ගේ අපිට අනුග්‍රහයක්. කෝ බුදුහාමර කෙරේ සද්ධාාවක්, කෝ ධර්මයේ කෙරේ සද්ධාාවක්, කෝ සංඝයා කෙරේ සද්ධාාවක්, කෝ සීලයේ කෙරේ සද්ධාාවක්. උන් භාවනා කරලා කරලා කරලා පොඩි මේ ඉන්න දරුවෙකුට හරි ගමන්නේ නැහැ, මදහත් කෙනෙකුට හරි ගමන්නේ නැහැ, වයසක කෙනෙකුට මන්නේ තේරුණොත් මේ භාවනාදී අපි උත්සාහ කරන්නේ පුළුවන් තරම් අරමුණු පරාසය අඩු කරලා එක අරමුණකට නානත්වයේ ඉක්මවලා ඒකත්වයට යන්න හදන එකක් තියෙන නිසා පැන්නට කමන්නේ හැබැයි ඒකට උඩගිඩි දෙන්න එපා පණිරෙලුන්ට ඉනවම් බඳිනවා පුළුවන් තරම්. ඒ කර්මක තියානින්න කියලා. අන්නේ මේ ඉඳලා ඉඳලා තියාගෙන ඉන්න පුළුවන් බව දැනගෙන මේකට අනුග්‍රහ කරන්න හිතනොත් මම කළ යුත්තේ භාවනා ඉඳගෙන ඉනකොට මෙන්න මෙච්චරයි. මම කළ යුත්තේ සක්මන් කරනකොට මෙච්චරයි. මම කළ යුත්තේ ඉදින්දා වැඩ කරනකොට මෙච්චරයි කියලා භාවනා අරමුණු දන්න පදාසයක දන්න පරාසයක හිත තියාගෙන උත්සාහ කළොත් හැම කෙනෙකුටම ඒ සඳහා තියෙන ක්‍රම සහ විදි අතින් අපි සමානයි. ඒකට ක්‍රම සහ විදි හොයන්න අපි ළඟ ඕන තරම් නිර්මාණශීලීත්වයක් තියෙනවා. අපි ළඟ ප්‍රගතිශීලීත්වයක් තියෙනවා. මෙන්න මේක තේරුමුනේ නැත්තම් භාවනා කරනකොට තටබන. තටබන තටබන හිත ඇවිස්සෙනවා. අපිට කරන්න තියෙන්නේ අර හරක් ටික නන්නත්තර වෙච්ච හරක් එකා පිට පස්සේ කව යන්න දෙවටක් හදලා ඒක දිගේ තල්ලු කරන්න ඕනේ. තල්ලු කරන එකා පිට පස්සේ කව යන්න පටන් ගන්න. එහෙම නැත්තම් කියනවා නම් නිකන් ගලන ගඟක් හරස් බැම්මක් දාලා බටකින් වතුර ටිකක් අරගෙන ඒකේ ඉම්පෙලරයක් කරකෝලා ඒ විදුලියක් හදාගන්න. චාරයක් නැතුව ගලපු වතුර හරියට තැනකට යොමු කරලා ඉම්පෙලරේ කරකෝලා එකෙන් හරියටම 120 කරන්ට් එක 230 කරන්ට් එක 33000 66000 ඕනේ කරන්ට් එකක් හදාන්න පුළුවන්. අන්න වගේ විවිධ ආසාවල් දිගේ නටනටා එහෙට මෙහෙට ගලගලා ගිය ප්‍රවාහය දැන් අපි ඒක මේ එක තැනකට යොමු කරනවා. යොමු කරනකොට පේනවා අර අනාකූල ප්‍රවාහය ආකූල ප්‍රවාහය උත්සාහයෙන් අනාකූල කරන්න පුළුවන්. ආකූල වෙච්ච එක ආකූල වෙන්නේ නැතුව ගලන්න හදන්න පුළුවන්. ඔය නිකන් කොණ්ඩයක් හොඳට පීරලා ගැට ඇරලා කොණ්ඩේ මොස්තරේ ඉස්සලා හදාගන්න eBay. ආන්නේ වගේ හදන්න යන එකයි මේ කාම ආසාවල් ඉෂ්ට කරන්න හදන එකයි ඉඳුරම් පිනවන්න හදන එකයි සම්පූර්ණ හරස් වෙලා තියෙන්නේ. අපි උත්සාහ කරන්නෙම විවිධ වර්ණ සටහන් ඇහැට දෙන්න. කනට විවිධ කර්ණ රසායන සංගීත දෙන්න. නාසයට විවිධ ගන්ධ සුවඳ දෙන්න. දිවට විවිධ රසමස උළු දෙන්න. කයට පස්සට විකේ විවිධ විල්ලුද જાති දෙන්නයි තටමන්නේ. හිතට নানা ආකාර පිස්සු අදහස් දෙන්නයි තටමන්නේ. ඒ වෙනුවට මේ එක තැනකට දාන්න හදන්න කියලායි මේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. එහෙම නැත්නම් භාවනාව කියලා කියන්නේ නැත්තම් සමති කියලා කියන්නේ ඒක තේරුම් අරගන්න එක එකක්. තේරුම් අරගෙන මේකට උත්සාහ කරන එක එකක්. උත්සාහ කරනකොට ඒක මට යම් ප්‍රමාණයකට ප්‍රතිඵල ලැබෙනවා කියලා අඳුනගන්න එක තව එකක්. ඉතින් ඒක කරගෙන යනකොට කාට හරි පුළුවන් වුණොත් දවසින් දවස දවසින් දවස හරි තමන්ගේ මූල කර්මස්ථානයත් එක්ක වැඩි සුහද වෙන ගතියක් yaadena ගතියක් එනවයි කියලා. ඉතින් ඒක විස්තර වශයෙන් කියලා කියන්නේ ඉඳගෙන ඉන්න වෙලාවේදී නම් ආනපාන බිම්බි මැකිනින් වගේ දෙයක් බලනවා බුද්ධානුස්සති මෙත් හරි මොකක් හරි එකක්. ඒත් එක්කම පුළුවන් නම් ඉඳගෙන ඉන්න ඉරියව්ව බලන්න. ඇවිදිනකොට වම දකුණ ඔසෝන යවනවා ඔසෝන යවනවා තබනවා ඒත් එක්ක ඉඳගෙන ඉන්න ඉරියව්. ඇවිදින ඉරියව්. යනකොට එනකොට කනකොට බොනකොට ඒ ඒ කටයුත්ත සමග ඉරියව් නිසා සමස්ත වශයෙන් කියනවා නම් මේකෙදී කියන්නේ ඉරියව්වට හිත බඳින එක තමයි. කොතන කොයි වෙලාවෙ හිටියත් තුලේ හිටියත් පිලේ හිටියත් තමන්ගේ ඉරියව්වත් එක්ක හිත බඳිනවා නම් මේ අනාකූල ප්‍රවාහයේ ආකූල ප්‍රවාහය අනාකූල වෙන්න හදන. ඉතින් බලන්න අපේ හිත කොච්චර අකමැතිද කියලා කයත් එක්ක ඉන්න. මුළු ජීවිතේ පුරාවට අපි කරන්නේ කයට වෛර කරන එක. කවදාකවත් කවුරුත් හිතන්නේ මෙච්චර නිවනක් දෙන මේ හිත කයෙහි පැවැත්වීම හරහා මේ නානත්ත් සංඥාව ඒකත් සංඥාවට පුළුවන් කරන්න කරන්න පුළුවන් බවට කියලා කරලා පෙන්නලා තියෙද්දි අපිට ඕනේ වුණත් අපි කොච්චර Tamange කයට වෛර කරනවද කියලා බලන්න. එහෙම නැත්නම් උදේ ඉඳලා හැන්ද වෙනකන් කොච්චර නලියනවද කියලා බලන්න. કોઈ ඉරියව්වවත් පහසුවක් නැහැනේ. හැම කෙනාම හිතනවා මේට වැඩිය මං සුදු පාට වෙනවට හොඳයි කියලා. උස් වෙනවනම් හොඳයි කියලා. අර ශිල්පේ දන්නවනම් හොඳයි කියලා උදේ ඉඳලා හැන්ද වෙනකන් රූප ලාවන්‍යයි බොඩි බිල්ඩින් උයි නානා ප්‍රදේවල් කියනවා මොකද මේ දැන් තියෙන කය හරි නැහැ. අද ලෝකේ තියෙන බරපතල බිස්නස් එකක් තමයි ඔබ පොඩ්ඩක් උස් කළ දෙන්න. ඔබ ගැටි ටික ටික පොඩ්ඩක් පුම්බල වෙන්නන්න. ඇද ටිකවල් හදලා දෙන්නම් කිව්වොත් අනේ අම්මේ ඕනේ ඉඩම් බෝධලක් දීලා හදාගන්න. ඉතින් එහෙව් ලෝකේ මේ මේ තියලා තියෙන කයත් මේකට බුදුජානන්සේ කියේ manussත්ත්ව ප්‍රතිලාභය කිය. ලාභයක්. අපිට හම්බෙලා තියෙන කය ලාභයක්. කවුද එහෙම සලකන්නේ? ඒකල හිතනවා ලබන ආත්මේ මම කේමාව වගේ, උප්පලවන්නාව වගේ, අසන්දි මිත්‍රාව වගේ ඇද්ද කුද නැතුව ලස්සනට එනවනම් ඉතින් පිංකම් කරනවා. මේ ලබන ආත්මය දුවත් අඩුවානේ අර අර කියන જાතියට එන්නේ. පිරිමිත් එහෙමයි. මම මේ අනාථ බින්දික සුතුමා වගේ වෙන්න නැත්නම් බිම්බිසාර රජුරෝ වගේ වෙන්න නානා ප්‍රදේවල් කරන හැම එකකින්ම කරන්නේ මේ වර්තමාන කයට වෛර කරන. ඒක ඕන කෙනෙකුට මූණට කණ්ණාඩි අල්ලලා පෙන්වන්න පුළුවන්. ඔබ උදේ ඉඳලා හැන්ද වෙනකන් ඔය කයට වෛර කිරීම කරනවා. ඇත්තටම කියන 100%ක්ම කරන්නේ ඒක. මේක මතු කරලා දීලා කාට හරි කිව්වොත් මේකට නෙවෙයි බුදුහාමුදුරුවෝ මේ ඒකත් සංඥා කියන්නේ ඔය කයට ප්‍රේම කරපන්. ඉන්න හිඳින් ඉඳුන් හිටුන් ඉරියව්ව බලපන්. බල්ලා පූසෙක් වාගේ සැපසේ හිටපන්. ඒකල එහිම හිත පවත්තපන් කියලා කොයි වෙලාවක හරි අර තමන්ගේ පින් කරගන්න නිවන් දකින්න තියෙන මේ කයේ හිත බැඳුනයි කියලා හිතන්න. අද බැඳුනා හෙටත් ඉඳ ගන්නකොට මුන්තට පටල වාඩි වෙලා අනේ කොච්චර පිනක්ද අත අපිට අතක් තියාන මට මෙහෙම විනාඩි 5-10ක් ඉන්න උළුවන් වුණානේ. බුද්ධ ශාසනය නිසානේ. gedara hitiyaනම් කඹරනවනේ. වැඩිම කාට හරි කඹරන එකන කරන්න. පුළුවන් වුණානේ කියලා මෙන්න මේකට යන්න ගියා මේ ඒ එළඹ වාසය කරන්න පුළුවන් වුණා නම් එයාට තේරෙනවා මේ ශිල්පේ ක්‍රමසා විදි දෙන්න දෙන්න අර ඉන්න වෙලාව නැත්තම් ඉන්න ඉරියව්වේ පහසුව ඉඳුන් හිටුන් පහසුව තේරෙන පටන් ගන්නවා. ඒක නිසා ඉඳ ගන්නකොට හොඳට පట్టල වාඩි වෙන භාවනාවට ගන්න දවසේ හොඳම වෙලාව. ඒක විනාඩි 5ක් හිටියත් ඇති. ඒක ලියලා හොඳට පట్టල වාඩිලා ඉනකොට දවසක් එනවයි කියලා හිතනද ඉඳගත්තට පස්සේ මට අදිෂ්ඨාන කරලා චේතනාපූර්වක විනාඩි 5ක් හෙල්ලෙන්නේ නැතු ඉන්න පුළුවන්. ඒ විනාඩි 5ෙම මම සුවසේ ගත කරනවා. මේක ඉඳලා ඉඳලා විනාඩි 10ක් ඉන්න පුළුවන්. 15ක් ඉන්න පුළුවන් 20ක් ඉන්න පුළුවන් විදිහට මේ ගත කරලා ඉඳගත්තට පස්සේ ඉඳගෙන ඉන්න ඉරියව්වෙම හරියට එහාට මෙහාට බැනෙන්නේ නැතුවපත් වෙන පහන් දැල්ලක් වගේ කෙලින්මපත් වෙන පහන් දැල්ල වගේ මගේ හිතේ ඉරියව්වේ පවතිනවා නම් අපිට ඒවට කියන්න පුළුවන් ධානාංග කියලා. අදිඨාන වශීතාවය මට මෙච්ච විනාඩි 5ක් ඉඳ ලැබේවා. ඊට පස්සේ ඒකට බැස්සට පස්සේ දන්නවා හිත යදුවන්නේ සමාපජ්ජන වශීතාව. ඊට පස්සේ උත්ථාන වශීතාව හරියට විනාඩි 10න් මට ආපහු එළියට එන්න පුළුවන්. ඊට පස්සේ ඉඳලා බලන්න පුළුවන් හැරිලා බලන්න පුළුවන් අර හිටපු විනාඩි 10 හිත නන්නත්තර වෙන්නේ නැතුව එක තැනක තිබුණාද ඒ හිතෙහි මේ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා කියන ධානාංග පහ වැඩ කරා. අන්නේ විදිහට තමන් ඉඳලා ආපු తত্ত্বය ඉඳලා ආපු ඒ ඒකත් සංඥාව කපල කොටල විග්‍රහ කරන්න පුළුවන් නම් මේ වශීතා අනුව එතකොට ඒ කියන සමත ක්‍රමයට අපි ධානයකට ගියයි කිය. ඉතින් සා ධානයකට ගියත් අපි හැම වෙලාවක ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත දාලා එහිම හිත নিমগ্ন වෙලා තිබුණාත් පිම්බීම හැකිලිම নিমগ্ন වෙලා තිබුණාත් ඉඳ ආනාපානෙ නිමග්න වෙලා තිබුණත් අපිට ඕන වෙලාවකට යන්න ඕන වෙලාවකට එන්න ඕන වෙලාවකට ඒකේ තිබිච්ච ස්වභාවය බලන්න මෙන්න මේ විදිහට වශී කරගත්තොත් අපි ඒකට සමත ධ්‍යාන කියන විදිහට අර්පණා සමාධි කියලා කියනවා. අපි අර ඊයේ කියපු දතාංග යොලි සමන්නාගත වෙච්ච කෙනාට හරියට බල්ලට කූඩු කූඩු කියනකොට බල් කූඩුවට යනවනම් ඉංජු ඉංජු කියනකොට එළියට එනවනම් උගේ නම කියලා කතා කරනකොට අහුම්කම් දෙනවා වගේ අපේ හිත හරියට අරමුණට කියපු වෙලාවට අරමුණට ඇතුල් වෙනවා. අදිෂ්ඨාන කරපු වෙලාවට සමවදිනවා. එළියට එනවා. ඒකේ ඉන්නකොට ලකුණු ටික අනික් වෙලාවට බලන්න පුළුවන්. ඒක මේ විතක්ක ਵਿਚාර පීචි සුඛ ඒකග්ගතා කියන ධානාංග තියෙනවා නීවරණ වෙනුවට. ඉතින් ඒක නිසා මේ ධානයකට යන්නේක අහම්බෙන් වෙන්න පුළුවන්. හැබැයි හරියටම ගියාද නැද්ද කියලා බලන්න නම් ඒක නැවත නැවතත් කරමින් අදිෂ්ඨාන වශීතාවේ තියනවාද? සමාපජ්ජන වශීතාවේ තියනවාද? උත්ථාන වශීතාවේ තියනවාද? එහෙම නැත්නම් ඒක නැවත ප්‍රතිවීක්ෂා කරලා බලන්න පුළුවන් වශීතාවේ තියනවාද? ඒකේ තියෙන ධානාංග තියනවාද කියලා කැඳියේ ගල බීරුවා වගේ අර ඉල්ලමින් ගත්ත මැනික ගාලා උර ගාලා බලලා මේක අහවල් ಜಾති මැනිකක්. මේකේ මේ මේ පැතිකඩ තියෙනවා කියලා අර මැනික කපනවා වගේ ලබාගත්ත මේ සමාධිගත தত্ত্বය ඒකත් தত্ত্বය යෝගාචරයට කාලයක් යනවා කරමින් කරමින් උරගාලා බලනකොට තමයි මේ ධ්‍යාන මට්ටමක් තියෙනවද කියලා කියන්නේ. නමුත් දැන් අද කාලේ තියෙන භාවනා ක්‍රමවලදී විපස්සනා ධ්‍යාන જાතියක් ගැන කතා කරනවා. ඒ කියන්නේ අරතරම්ම හරියටම කියලා යන්න බෑ. නමුත් හොඳටම විශ්වාසයි මගේ හිත නන්නත්තර වෙන්නේ මට ඒ අරමුණේ ඉන්න පුළුවන්. එතකොට මේක වශී කරගෙන නැහැ. නමුත් ඒකේ ආනිසංශ ටික තියෙනවා. ඉඳපු වෙලාවකට යන. ආයෙත් එක එළියටත් එනවා. ඊට වැඩිය අද වැඩි. අදට වැඩිය හෙට වැඩි. එහෙමනම් අපිට තේරුම් ගන්න පුළුවන් මගේ හිත අර නානත් කය නානත් සංඥා ඉඳලා දැන් නානත් කය ඒකත් සංඥාවට වරින් වර යනවා. මේකට හිත ප්‍රිය කරනවා. ක්‍රමසාවිදි දන්නවා. මම එන්න එන්න මේක වැඩි කරනවා කිව්වහම අර ධානා සුඛය නැත්නම් අර්පණා සුඛේ නැති වුණාට උපචාර මට්ටමේ හෝ විපස්සනා මට්ටමක අසවල් අරමුණේ තමයි හිත තිබෙන්නේ කියලා කියන්න පුළුවන්. සක්මන් කරනකොට මට පියවර 4ක් 5ක් එක දිගටම වම දකුණේ තියෙනවා. විනාඩි 4ක් 5ක් එක දිගටම වම දකුණේ තියෙනවා. එහාට මෙහාට යන ආහාර 4ක් 5ක් එක දිගටම වම දකුණේ තියෙනකොට මේක නිකන් අර යකඩ කෑල්ලක් කාන්දම් වෙන්න වගේ. අනාකූල ප්‍රවාහය ආකූල වෙච්ච ප්‍රවාහය අනාකූල වෙන්න වගේ මොකද්ද හිතේ දැපෙන දැපෙන ගතියක් එනවා. ඒක සමාධි මට්ටමක් සමා වෙන්න ධ්‍යාන මට්ටමක් වෙන්න පුළුවන්. නමුත් සමාධිය අත්දකින්න පුළුවන්. ඉතින් ඒක මම පැවිදිුනේ 88 අනුයප සම්පදා වුණා. ඊට පස්සේ 96 97 වෙනකම් ඔය කැලේට වෙලා මං හිටියා වැඩ නැහැ කතා කරලා කාටවත් මොකද මේ ලෝකයා දිහා බලපම කාමෙට පහඳින පැහිඳිල දිහා බලනකොට මොනව කියන්නේ මෙතෙන්දී ඔය තටමන තටපොරවගෙන හිටියට ඊයේ බැසපසේ චී ගාල එළියට ගියාම හති කොන කාමේ. නමුත් වෙච්ච අහඹ සිද්ධියක් නිසා එල්ලීමක් නිසා මම ගියා මෙටි අම්බලමේ ඒ පිටකොට්ටේ දේශනාවක් දෙන්න. 200 300ක් සෙනග ඇවිල්ලා. ඒ කියන්නේ අපි දන්න මේ වගේ කාන්තාවන්ට භාවනා කරන්න කාලයක් තිබුණේ නැහැ. ඒ කාලේ නතර වෙන්න. නිසා ඒ අය වෙනුවෙන් මම ගිහිල්ලා දේශනාවක් ගත් තිබ්බා. තියලි වෙල්ල ප්‍රශ්න සාකච්ඡාවකට පළවෙනි දවසේ ප්‍රශ්න 200කට වැඩි. කතා කරලා උගුර ඉවර වෙනකන් කතා කළා. බැලි බැලින් යකෝ මේ කොළඹ නගරේ ඉන්නේ මේ භාව මේ නානාපකාර රසවල් කරන මිනිස්සු අපි ගොත් ගෑනුත් টොප් එකට භාවනා කරලා තියෙනවා. ලියන ප්‍රශ්න අහන බලනකොට බුදුම හිතනවා මං ඇවිල්ලා කේමනන්ද ස්වාමීන්සේට මතක් කරා. මුන් ওই ලිප්ස්ටික් ගාන කියුටෙක්ස් ගාන ඇවිද්දට මුන් භාවනාත් කරනවා. හිතා ගන්න බෑ. ඒ කියන්නේ ෂෝක් කරන අම්මන්ඩිලා ඉන්න අතරේ ගෙවල් දොරවල් වල ඉඳගෙන දරුවොත් වදාගෙන දරුවොත් හදාගෙන වැඩ කටයුතුත් කරන ගමන් භාවනා කරන පිරිසක් ඉන්නවා. මං කිව්වා ස්වාමීන් වහන්සේට මං හිතුවේ නෑ කවදාකවත් මේ සංකර සමාජයේ මේ වැඩ කටයුතු මේ ජාම බේරගන්න පිරිසක් ඉඳී කියලා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ බැන බැන මට බැන්නත් ඔට කොළඹ යන්න ආසාවට තමයි මේ කතා කරන්නේ මේ යන්න නැතුවනේ හිටියේ මං දවසක් කන ගහන ගියා උස්සගෙන ගිහිල්ලා මං වාඩි කරවලා ප්‍රශ්න විචාරක වැඩ පිළිවිහගෙන හිටලා මං කොන්න බලන ස්වාමීන් මේ මිනිස්සු භාවනා කරන්න කෙරිල්ල මං කීවේ කොහොමද දන්නවද ඔය ආරණ්‍යගත වෙලා ඉන්න සංඝයාවත් භාවනා කරන්නේ නැහැ ස්වාමීන් වහන්සේ සංඝයා ගැන කතා කරලා පැත්තක තියන්නේ මෙච්චර වැඩ කරන මිනිස්සු භාවනා කරනවා ඒකේ ලොකු ධෛර්යයක් එනවා මේ නානත්ත කාය නානත්ත සංඥා වෙනුවට අපිට මේ නානත්ත කාය ඒකත් සංඥා කළ හැකි කොළඹ රටෙත් කින්දගම් පොළවෙත් කොඩි ගහයට ගෑනු අයටත් පිටිමේ අයටත් ඕනේ නම් කරතයි අපි සම්මාන දෙන්න යන්නේ මේ පළවෙනි ධ්‍යාන ලැබුවා දෙවෙනි ධ්‍යාන ලැබුවා කියලා. ඒ නැති වුණාට ඒකේ ආනිසංස ලබන්න පුළුවන්. කීයත හැකිනේ මට මෙච්චර වෙලාවක් ඉන්න පුළුවන් කියලා අරමුණේ. එතකොට ඒ අයට පේනවා, එයාට දනුන් දෙන්න වෙනවා. එහෙම නැත්නම් ඒ අයට ඒතු ගන්නට වෙනවා මේ අරමුණක අපි හිත පවත්තන්නේ ආනපානි හෝ පිම්බීම හැකිලිම හෝ යනකොට වම දකුණේ හෝ මෙනෙහි කරමින් හිත යොමු කරමින් යොමු කරවෙමින් ඊට පස්සේ ඒ කෙනෙකුට කිව්වොත් දැන් ඔයාලට තේරෙනවනේ හිත පිට්ටනියක පත්තු කර පහන් දැල්ල වගේ එහාට බැඳ නටනවා ඕක නටන්න නැතුව කෙලින් හිටින්න චිමිනියක් දාන්න ඕනේ කියලා එහෙම නැත්නම් වටේට රුකුල්ලන්න ඕනේනේ හරස්සුලන් අතර කරන්න යම් වෙලාවක <clears throat> එහෙම රුකුල්ලන් නැතුවමත් මෙනේ කරන්නේ නැතුවමත් උත්සාහ කරන්නේ නැතුවමත් හිත අරමුණේ තියෙන වෙලාවක් එයි කියලා. ඉගෙන විතක්ක ਵਿਚාර දෙක නැතුව අරමුණට මෙහෙවන් නැතුව හිත අරමුණේ හිටියේ කියන්නේ ඉඳගෙන ටික වෙලාවකින් පොඩ්ඩක් උත්සාහ කරනවා පොඩ්ඩක් මෙනෙහි කරනවා පොඩ්ඩක් ගුණුව දෙනවා යොමුව දෙන ඊට පස්සේ හිත ගිහිල්ලා අර පුරුදු කරපු තිප්පලේ හිත හිටිනවා එතකොට කියනවා අර අරමුණේ පවත්වා ගැනීම සඳහා කරන ප්‍රයත්නේ නැතිකමට භාවනා භාතාවේ කියන්නේ ආයාස කරන්නේ නැතුව අනායාසයෙන්ම හිත අරමුණේ හිටිනවා. එහෙම නැත්නම් අපි කිව්වොත් මේක වෙනස් නිදර්ශනයකට දාලා සක්මන් කරන මේ වම දකුණ වම දකුණ නැත්නම් ඔසවනවා, තබනවා, ඔසවනවා, තබනවා ආදී මෙනෙහි කරමින් මෙනෙහි කරමින් යම් ප්‍රමාණයක් පීවර ගානක් අල්ලගත් එක්කනට ටික වේලාවක් යනකොට එහෙම මෙනෙහි නොකර අනායාසයෙන් මම මේ ඇවිදිමින් ඉන්නේ ඒක හරි රසයි. ඒක හරි ප්‍රියයි. ඒක එක ටිකට අල්ල යන ගතියක් තියෙනවා. යාදෙන ගතියක් තියෙනවා කියලා මෙනෙහි නොකර ඉන්න පුළුවන් ගතිය තවත් සත්තාවාසයක්. අර පළවෙනි මට්ටමට වැඩිය තව උසස් සත්තාවාසයක්. එහෙම නැත්නම් කරදර අඩු තැනක්. කෙලෙස් අඩු තැනක්. සමති වැඩි තැන. සතිය වැඩි තැන. භාවනාවේ උසස් තැන. අපි කියනවා නම් ඒ බුරුමේ පණ්ඩිත ශාන්සේ ඒ ඒ ওই කොටස් දෙකේදී බුරුමේ භාවනා ක්‍රම ඉතාමත්ම සවිස්තරයි ඕනෑම ප්‍රශ්නකට උත්තර තියෙනවා. ඒ කියන්නේ ඒක විශේෂණය කළා. ඒක කියනවා පන්තිට ඉස්සල්ලාම ගිය ළමයෙකුට ටීචර් අයන්න ලියලා කළු ලෑල්ලේ අයන්නට අඩිකෝදුව තිබ්බහම පන්ති ඔක්කොමලා කියන්න එපා මේක අයනෝ කියලා කියන්න එපා. ඉතින් ආයෙසරයක් අත තියෙන. අරකට ඉතින් අයනෝ. ඉතින් කියලා කියලා කියලා ළමයා කටහඬයි රූපෙයි අල්ලගෙන මේ අයන්න කියලා ඉගෙන ගන්නවානේ. මේ ළමයාට මේ ඒ ඇපල් වගේ පරිප්පු වගේ ඉන්දියාප්පම් වගේ නෑනේ අයන්න. ආස නෑනේ. මේකට ටීචර් උගන්වන්නේ කොහොමද? සද්දෙත් පෙන්නලා, රූපෙත් පෙන්නලා. නමුත් දවසක මේ ළමයා අයනෝ, අල්මයිනෝ, මහයනෝ, අම්මා කියන වචනේ කියන්න පුරුදු වෙලා අයන් අල්මයන් මායන කියන්නේ නැතුව අකුර දිහා බලනකොට වචන දිහා බලනකොටම අම්මා කියන වෙලාව එනවනේ. අකුරක් අකුරක් කියන්නේ නැතුව අන්න වගේ මෙනෙහි කරමින් මෙනෙහි කරමින් නැත්තම් කොග්ගාමින් ගහමින් අන්ධහර බාමින් එළවුව හරකා දැන් කොලේට බැඳලා පස්සේ උගේ මනාවට උ කැරකෙන්න පටන් ගන්නවා. කොලේ යන මුදුනා ඌ දන්නවා. කලාතේකට ගහන්න ඕනේ. බූට ගානවා කෑක් ගානවා මේක දිවිලාකා මේක කිඹුලාකා කිය තමයි ගහන්නේ. මැද එකට ඕනේ නැහැ. වයින්කොට වයිනේ අරගොන්න මහා කැත තාලයට බහුව කියලා හිතෙනවා. මැද එකට ඕනේ නැහැ. මැද එකයි රවුම ගෙනියන ලස්සන. අන්නේ වගේ අපේ හිත අර ගැහිල්ල නැතුව, අඳුරේ නැතුව, එලවන්න නැතුව චීකට වෙන වෙලාවක. මේක වෙන්නේ අර පළවෙනි සත්තාවාසී ඉඳලා නැත්නම් නානත් කය නානත් සංඥා ඉඳලා නානත් කය ඒකත් සංඥා ආවට පස්සේ අපි පුරුදු කරන්න ඕනේ ගහලා බැනලා අම්මට කිය කිය ලෝකේක දැන් ඌගේ ගානට අද ඔය කවුරුවක්වත් විශ්වාස කරන්න ඉස්සල්ලා විශ්වාස කරන්නට වැඩිය පළවෙනි එකේ ඉඳලා මේ මට්ටමට හිත යනවා. ඇයි මං එහෙම කියන්නේ? එහෙම හිත ගිහිල්ලා තියෙද්දිත් මෙනෙහි කරන්න ගත්තොත් වැඩේ කචක්. ඒක ලේසි නෑ. ඒ කියන්නේ මෙනෙහි කරන්න නැතුව අනායාසයෙන් කරන්න පුළුවන්කම තියෙද්දිත් කවුරු හරි දන්නේ නැතුව ඕනෑට වැඩිය මෙනෙහි කරොත් අර ගම් අර අවුල් වෙන්න පටන් ගන්නවා. ඉතින් කාටද කියන්න පුළුවන් වෙන්නේ මෙතෙක් යනකම් මෙනෙහි කරපන්. ඊට පස්සේ මෙනෙහි කරන්නේ නැතුව යන්න අරපන් කියන එක භාවනා කරද්දී කනට කොඳුරලා කියන්නේයි. යෝගාවචරය දැනගන්න ඕනේ. මෙනෙහි කරමින් මෙනෙහි කරමින් දක්කන මේ හරකා. එහෙම නැත්නම් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් මුලිච්ච කරගන්න මේ අරමුණ ටික වේලාවක් ගියාට පස්සේ මෙනෙහි නොකරමින් යන්න පටන් ගන්නවා නම් යාට දෙන්නේ ඕනේ හොඳයි දැන් ඔබ මැදපන්කෝ. ආන්නේ විදිහට මේ අර අමාරුවෙන් හරි කමන්නේ අරමුණේ දාගත්ත කීකරු කරගත්ත මේක එතකොට ඒකත්ත කායා නානත්ත සංජිනෝ කියලා බුද්ධජනස කියන මට්ටමකට යනවා ඉබේම හිත ආනාපානට ඇදෙනවා එකක් දෙකක් ආනාපානෙ මෙනෙහි කරපු ගමන් ආනාපානට යනවා නැත්නම් බිම්බීම හැකිලියම් පුරු කරගත්ත එක්කනට හිත ඉබේම එතෙන් යනවා ඒ කියන්නේ පන්තිර ඉස්ලාම් දාස ඉස්කෝලේ යනකොට බෑ කියපු ළමයා ටික කාලයක් ගියාට පස්සේ පන්තියට ගියාට පස්සේ තමන්ගේ ආසනෙ යා වාඩි වෙනවා. එයා දන්නවා මේක මගේ ආසනෙ කියලා. ආසයි ඉස්කෝලේ යන්නේ. ඉස්සෙල්ල ඉස්සර නම් අම්මෝ අම්ම නැතුව බෑ. අර කොට තාප්පේ උඩින් අම්ම දිහා බල බල තමයි ඉන්නේ පන්තිය පාඩමේ නෙමෙයි ඉන්නේ. පහු වෙන පහු වෙන ගිහිල්ලා වාඩි වෙනවා. අන්නේ එතෙන්ට යද්දි එතෙන් ගියාට පස්සෙත් මෙනෙහි කිරීම කරන එක වළක්වන්න කොහොම කියලා දෙන්නද කියලා මට තේරෙන්නේ නැහැ. එතෙන් යනකොට මෙනෙහි කරන්න තු යන්න අරින්න. ආයෙ ඕනේ නම් මෙනෙහි කරන්න. මෙනෙහි කරන්නේ නැත්තම් යන්න ආරින. ඒක හරියට මේ ආහතෙන්තරාව දැහැින දුරට උඩට ගත්තාට පස්සේ ඕක ඕටෝ පයිලට් එකෙන් දාන්න පුළුවන්. ඒකට මැෂින් එක දුවනවා. අර උස්සනකම් පයිලට් ඉන්න ඕනේ. කැප්ටන් කියන දේ අහන්න ඕනේ. එතකොට ඔක්කොම පටිදද කරගෙන මීටර් 100ක් උඩට ගිය ගමන් කැමැතිනම් තන්නේ කර මැෂින් එකට බාර දෙන්න පුළුවන්. හිතා ගන්න බෑ. අන්න ඒ වගේ වෙන්නේ නොකර එහෙම නැත්නම් විතක්ක ਵਿਚාර දෙක නැති මේක සරුවචනාංශයේ දේශනා කරන්නේ පළවෙනි ධ්‍යානයක සඳහන් කරනකොට සවිතක්කං සවිචාරං විවේකජම් පීති සුඛං පටමජ්ජහානං උපසප්පජ්ජ විහෙරති මෙනෙහි කරමින් මෙනෙහි කරමින් අරමුණ දැනගැනීමෙන් දැනගැනීමෙන් පීති සුඛ සහිත වූ පළවෙනි ධ්‍යානයට සමවැදී වාසය කරනවා එතකොට නීවරණ නැහැ එතකොට අපි නානත්ත කය නානත්ත සංඥා නෙවෙයි එතකොට අපි නානත්ත කය ඒකත් සංඥා එතෙන් ගියාට පස්සේ මෙයාට හිතනවා මේ මෙනෙහි කිරීම මල කරදරේ අන්ධහැර වවා ගහ ගහ හර කලවනවට වැඩිය හොඳයි අවිතක්කං අවිචාරං විවේකජම් පීති සුඛං කියලා විතක්ක ਵਿਚාර දෙකෙන් තොර මේ ප්‍රීතියක් ඇති වෙන මොකද හිත ඉබේම නිකම්ම අරමුණට යන තැනට යනවා අන්න ඔය කිසිට යන්න ඔතෙන්ද යන්න අපේ හිත දෙන්නේ අපේ හිත හරීම සදාචාරවාදී අපේ හිත ඒකට කියන්නේ සදාචාරවාදී කියලා නෙවෙයි එන්නේ අපේ හිත හැම වෙලාවෙම ඕන වෙලාවට නැතිවට කන්ට්‍රෝල් කරන්න හදනවා හික්මවන්න හදනවා ශික්ෂාගරු කරන ගයි. ඒකට කද්දාකත් හිට අර මුදුනා වගේ කොලේ යන්න කැරකෙන් ඉගෙන ගන්න මොකද කොක් ගන්නවා වැඩි. ගහනවා වැඩි. දැන් අපි කොලේ යන වෙලාවේදී මම දන්නේ දැන් මේවා කිව්වට මේ ආදියෝ දන්නෙත් නැහැ මම මේ කියන දේවල් කොලපා ගන්නවා කියන එක දන්නෙත් නැහැ. හරක එක්කත් දැකලා තියෙනවා කියලා මට සැකයි දැකලා නැත්නම් කන්නඩියක් ඉස්සරහට ඵලයල්ලා. ඔන්න පේනවා. එතකොට හරක ගැන මොකද්ද කියලා. මං කියන්නේ ඒක නෙවෙයි. කොලපාගෙන වෙලාවට යනකොට කොළ පාගෙන වෙලාවේ කලාත එකට ගහන වෙනකොට මුදුනට ගැහුවොත් මොකද වෙන්නේ? හරක් රැහනව පයින්නවා එළියට. එළියට ගන්න ඕන නම් කරන්නේ මුදුනට ගන්න. මුදුනට ගහපම හරක් ටික කොළෙන් එළියට පයින්නවා. දැන් අපි ගහ අපි මෙනෙහි කරන්න ගියොත් අනවශ්‍ය වෙලාවේ හරියට කලාත එකට ගහන වෙනකොට මුදුනට ගැහුවා වගේ. කලාත එක වුණා දුවනවනම් අර අපැත්තේ හිටිය බණ්ඩයි බණ්ඩියයි කියලා මිනිස්සේ ඌ කමතට ඇවිල්ලා එක කනක් රුකුල් දීලා අන්ධහැරේ පානකොට හරක් කැහල් බෙදුවන්නේ. ඒ පුදුම අන්ධහැරයක් මිනිහා ගාව තියෙන. කෙවිතෙන් තට්ටු කරන්නේවත් නැහැ. උන්ද ලස්සනට අන්ධහැරයක් පානවා. මිනිස්සේ එනකොටම කමතට හරක් නිකන් එල්ල වෙලා දොනිදු ගන්නෑ. අන්ධහැරෙන් වැඩේ කරනවා. අන්නේ වගේ මේ භාවනා කරගෙන ඉනොත් දැන් හොඳට හිත පట్టල වෙලා හොඳට ආනාපාන පේනවා මේ මූණට තියාගත් එකක් වගේ. ඒ වෙලාවට මෙනෙහි නොකර මේ ආනාපානේ මුල කොහොමද මැද කොහමද? අග කොහමද? මේක අග ආස්වාසිය අග ඉවර වෙලා ප්‍රසවාසයේ පටන් ගන්න ඉස්සෙල්ලා මොකද වෙන්නේ? ප්‍රසවාසයේ මුල කොහමද? මැද කොහමද? අග කොහමද කියලා කවදාවත් මෙනෙහි කරදි බලන්න බෑ. කවදාක මෙනෙහි කරද්දි බලන්න බෑ. මොකද හිත කැළඹිලා තියෙන්නේ. මෙනෙහි කිරීම විශේෂ හිත කැළඹිලා. මේක දිහා හොඳට බලන්න ඉන්න ඕනේ. බලන්න ඉන්නේ කොහමද? මෙනෙහි කරමින් හිතපු හිත මෙනෙහි නොකර ඉන්නකොට විවේක වෙනවා. එතකොට කියන්නේ අවිතක්කං අවිචාරං විවේකජම් පීතිසුඛං. විවේකයෙන් හටගත් ආ වූ පීතිසුඛයක් එනවා. ඒක බුදුන්ගෙන් විතරයි ගන්න පුළුවන්. මේ කාම ලෝකේ ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒකට කියනවා නිර්ාමිෂ සුඛය. අන්න ඒකට යන්න මෙනේ කිරීම නතර කරන්න. එතකොට අපි තව සත්තා වාසයකට යනවා. මෙනෙහි කරමින් ලැබුවා වූ මේ ප්‍රීතිය මෙනෙහි නොකරමින් ලබනවා කියන එක නැත්නම් අවිතක්කං සවිචාරං කියපු එක අවිතක්කං අවිචාරං කියනකොට බුදුදහමේ මේ සත්තා වාසෝර්ග කතා කරලා තියෙන්නේ තුන්වෙනි සත්තා වාස නැත්නම් ආවාසේ සත්වයන් ළඟින් තන ඒකත් කායාන අනත්ත් සංජිනවා අපි අරමුණේමයි හිත තියෙන්නේ දුවන්නේ එතකොට අඩියෙම ඉඳලා අපි ඉස්සෙල්ලා පළවෙනි මට්ටමට ආවා ඒකෙන් ඉහළ මට්ටමට යනවා මෙනෙහි නොකරමින් අරමුණ දපණ දබා ගන්න. මෙනෙහි නොකරමින් අරමුණේ හිත පාත්තනවා. මෙනෙහි නොකරමින් කීකරු කර ගන්න. ගහන්න නැතුව බොඩින් බොඩින් කියලා ගැහුවට දරුවා හදන්න පුළුවන්. හරියට දරුවට හේතු ගන්නොත් ගහන්න නැතුව හදන්න පුළුවන්. අන්නේ මට්ටමට යන්න අපිට කරන්න බැරි අපි සදාචාරවාදී වෙන්නේ. අපි ඕනට වැඩි මිරිකල අල්ලනවා මේක ආනපානෙම තියෙන්න ඕනේ කියලා මේ අමෝර ගන්න හදනකද්දාකත් බාහන කරන්න බෑ. ඒක නිසා ඒ මට්ටමට ගිය කෙනෙකුට තේරෙනවා කොතෙන්ට යනකම් මිරිකල අල්ලන්න ඕනද කොතෙනින් එහාට නිදහස් වෙන්න ඕනද කියලා. ඒක අහන්න එපා බුදුහාමුදුරන්ගෙන්. ඒක අහන්න එපා කායිමත් කරලා කරලා කරලා පුරුදු කරන්න. හරියට කියනවා බයිසිකල් පැදලා පැදලා පැදලා බයිසිකල් අතහැරලා පදින හැටි. හැන්ඩල් එක අතහැරලා වදින්න හිතුවක්කාරය. ඉස්සලා කරන්නේ ඒක හතක් අල්ලන්නේ ඒක හතක් අතහැරලා සිගරට් එකක් බිබියන. ටික දවසක් ගියාම සරමත් ගැට ගහ ගන්නවා. හැන්ඩල් දෙකම අතහැරලා. ඕක පුරුදු වෙන්න බෑ. පුරුදු වෙන කාලේ ඕක කරන්න බෑ. හුඟක් බයිසිකල් එක හුරු වුණාට පස්සේ හැන්ඩල් එක අතහැරලා යන්න පුළුවන්. අන්න ඒ වගේ යනකොට තේරෙනවා අර මෙනේ කරමින් කරන ඇති කරගන්න කීකරුකමට වඩා සියුම් සූක්ෂම නතු කර ගැනීමක් මෙනෙහි කර ගැනීමක් කරන්න පුළුවන් මෙනෙහි නොකර. එතකොට යාට අර ඉස්සර වෙලක් තිබුණාට මොකද විඳ ගන්න බැරුව තිබුණ ප්‍රීතිය පස්සනක් ප්‍රීතිය පුදුම විදියට එන්න පටන් අර ගන්නවා ඇඟ පුරා කිලිපොළන ගතිය එනවා අත නිමෙතින් කූඹි අයිනවා සත්තු කනවා වගේ එන්න පටන් ගන්නවා ඉඳපු ගමන් නිකන් ඇඟ එක්ක වර්ණ වලින් එහෙම නැත්නම් සහැල්ලු ගති නිකන් මොකද්දෝ නිකන් එල්ලයක් එන්න පටන් අර ගන්නවා ඒක හොඳට එහෙම යන්න තේදි සතිය දිගට වැඩුවොත් මේ මුළු ඇඟම සම්භාහණය කරන්න වගේ උඩ සිට පල්ලට බල්ල සිට උඩට හොඳට තේරෙඩ පටන් අර ගන්නවා නිකන් අභ්‍යංගනයක් කරනවා වගේ. ඇඳගෙන හාන්සි කරලා හොඳට මිරිකන මිරිකගෙන යනවා වගේ ඇඟ පුරාවට තෙල් ගාලා සම්භාහණය කරනවා වගේ. අන්තිමට මේක කලාව හරියට දන්නවනම් මෙනේ නොකර මේකට වෙන්න දුන්නොත් බත් එලියක් උතුරලා යනවා වගේ මේක උතුරලා යනවා මුළු ඇඟ පුරාම එකම ප්‍රීතියක් විතරයි තියෙන්නේ. සමහර විටක ඒ නිසාම ඒ ඒ ප්‍රීතිමත් ගතිය නිසාම අරමුණ අමතක වෙන්නත් ඉඩ තියෙනවා. අර මේ එන ප්‍රීති සුඛ නිසා. නමුත් මේක අතිරේක ලාභයට තියාගෙන Taman අර වැඩේම කරගෙන යනවනම් ඊට පස්සේ යාගේ හිත අර ප්‍රීතියත් ප්‍රීතියක් සෙල්ලක්කාර චෛතසිකයක් ඒකත් නැති අරමුණේ සුඛය ඒක කියන්නේ ඉඳුන් හිටුන් පහසුකම F2 කරින්ද හිතෙන්නේ නැහැ. ඔහේ ඉන්න හිතෙන. දිගටම අර සක්මනේ නම් සක්මනේම යන්න හිතෙනවා. ඉඳගෙන ඉන්නවනම් ඉඳගෙනම ඉන්න හිතෙන විදිහේ ඊ ගාවට එන සහිත නතර වෙන ඊගාව සමතුලිතතාවය එතකොට සුඛ ඒකාග්‍රතාව සහිත තෘතිය ධානය කියලා කියන එක තමයි මේ manuss ලෝක ලබන්න පුළුවන් ඉහළම සැප. අරමුණ මෙනෙහි කරන්නෙත් නෑ අරමුණ ඉබේම නතු වෙලා ඉන්න ඉරියව්වේ මුත් අතිබ්බවගේ ඉන්නත් පුළුවන් සුඛේ ඉන්න පටන් ගන්නවා. එතකොට මේ යෝගාවචරයට තේරෙන පටන් අර ගන්නවා අපි පෙර ආත්මවල පින් කරලා තියනවාද කියලා. මේ මේ කාමී රණ්ඩු සරුවල් කරගෙන තෝතෝ අරපල කී කිය මේ හම්බ කරන කන දෙයට සාපේක්ෂව මේ රූප නැති, සද්ද නැති, ගඳ නැති, රස නැති, පහස නැති, ඇස් දෙකෙන් බලන්නේ නැති, කන් දෙකෙන් අහන්නේ නැති, නාසයෙන් ගඳ බලන්නේ නැති, දිවෙන් රස බලන්නේ නැති, ඉන්න ඉරියව්වත් මතක නැති, හිතවිලිත් නැති මේ සුඛය දෙනවනම් දරුවෙකුට දෑවැද්දට ඕකනේ දෙන්න ඕනේ. අපේ ප්‍රිය කෙනෙකුට දෙනවනම් මෙලවදීම දෙන්න පුළුවන් දෑවැද්ද මේක. අපි මොනවද කරන්නේ? අපි දෙන්නේ මොනවද? මේ දෙන දේෙන් මුන්ට වෙන්නේ මොනවද? බල්ලන්ට හැතැම්ම නැහැ වගේ දුවනවා. රත්විච්ච කබලපෑගිච්ච එකෙක් වගේ උඩ පනිනවා. අපි දෙන දේ වලින් tempat වීමක් වෙන්නේ නැහැ. බුදුසයන්වන්සේ මේක දුන්නේ හත් අවුරුදු රාහුල සාමණේරට. බුදුසයන්වන්සේ විශ්වාසයි. ඔන්න ඕනෝක පැවිදි කරපන් කිව්වා මේ සාරිපුත්තු සාංශර ගෙනියලා දීලා. දැන් ඉන් තාත්තා කෙනෙකුට පුළුවන් වෙයිද හත් අවුරුදු දරුවෙක් ගිහිල්ලා පැවිදි කරන්න දෙන්න. අම්මලාගෙන් නම් මැරුවත් ගන්න බෑ. ආණියේ පිස්සු කතා කරනවා මේ කටේ කිරිසුදුවත් ගිලන කොල්ලගේ ඒ පැවිදි කරන්න පුළුවන්ද ඔය ගිහිල්ලා ඔකට මොන සැපක් ලැබෙයිද කියලා අර උකුලේ තියාගෙන ඉනවා උකුලේ තිබුණා කවදාකවත් ඔය ධ්‍යාන සැපක් කවදාකවත් ලැබෙන්නේ ඒව ධ්‍යා ඒව විඥානයක තියෙන උප්පත්තියම අපිට ලැබිලා තියෙන සමතුලිත මට්ටම් උගදෙනෙක් හිතනවා මේක මේ භාවනා කරලා ලබන එකක් කියලා නෑ මේක මනුස්ස උප්පත්තියේ ස්වභාවය ඒක පේනවා සබ්බදම්ම මූලපරියාය සූත්‍රයේ අසුතවත් පුතඥයටත් ඒක තියෙනවා. ඌ ඒක වෙන් කළා අඳුනන්න දන්නේ ඒව නිකන් කාමෙත් එක පටලවාගෙන පිසිගේ පලාමල් වගේ උණු කිල්ලෝට බුලතුයි පුවකුයි සේරම පටලවාගෙන. මේක පිරිසිදු කරලා ගන්නවනම් මේක තමයි නානත කය නානත සංඥා මේක තමයි නානත කය ඒකත් සංඥා මේක ඒකත් කය නානත සංඥා කියලා මේ එක එක වෙන් කරන්න තමයි බුදු කෙනෙක් මේ ලස්සනට ව්‍යාකරණ සහිතව දේශනා කරන්නේ. මේ අපේ හිතේ තියෙන தත්වයක්. කොටින්ම කියනවනම් දේවදත්තගේ හිතේ තියෙන தත්වයක්. අඟුලිමාලගේ හිතේ තියෙන தත්වයක්. මිත්‍යා දෘෂ්ටිකයේ හිතේ තියෙන தත්වයක්. මට වෛර කරන මනුස්සයෙක් තියෙනවා. ඒක manussත්ත්ව ප්‍රතිලාභයත් එක්ක හම්බෙන දෙයක්. ඒක නෙමෙයි අපිට අවශ්‍ය වෙලා දෙන්නේ මේ මට ලැබිච්ච manussත්ත්ව ප්‍රතිලාභේ කෙහෙල් ගෙඩිය පොත් අරින්න වගේ, රතුරුණ ගෙඩියක පොත් අරින්න වගේ එන්නේ එන්නේ මේ සියුම් තත්ත්වෙට ගෙනියන්න පුළුවන්ද? මොකද අනිත් දවසේ පටන් ගන්න අපි ආයෙසරයක් පරියන්කේ නානත කය නානත සංඥා. අපි ආයෙත් ගිහලා වැටෙනවා පුත්තජන ලෝකයට. ඊට පස්සේ ආයෙත් ඔසෝන. යන්තම් අරමුණකට මොන දාලා තියාගෙන පත්තකට ගෙනියනවා. ඊට පස්සේ අරමුණ මෙනෙහි නොකර අරමුණේ පවත් ගන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. එතකොට ඇතිවෙනා වූ කුද්ධිකාපීති, කණිකාපීති, උබ්බේකාපීති කියනවා හරහා. ඒවට අහුවෙන්නේ නැතුව ගියොත් අන්නර සුඛයට එන්න පටන් අර ගන්නවා. ඒක හරියට රතුණු ගෙඩිය අඩිය අඩිය අඩිය තියෙන සියුම් ප්‍රති වගේ අඩියට අඩියට ගියාට පස්සේ තේනවා ඔන්න දරුවෙකුට දෙන්න ඕනේ නම් අම්මට අප්පට උගන්වන්න සැප දෙන්න ඕනේ නම් ඕක තමයි දෙන්න ඕනේ. ඉතින් අද තියෙන මේ ආර්ථික ක්‍රමේ එක මෙතන ඉන්නවත් ඇති නැතුවත් ඇති එකම ආර්ථික විශේෂඥයෙකුටවත් ඕක ගැන හැඟීමක්වත් තියනද බලන්න. උන් ওই දිග සමීකරණ ලියලා කළු ලෑලි වල උගන්වනවනේ පන්ති වලට ගියාම. බම්බුනේ හැංගීමක්වත් තියෙනද බයියන්නේ. ඒකෙල්ල උපාධි දෙනවා PhD දෙනවා අර සම්මාන දෙනවා මේ සම්මාන දෙනවා අන්තිමට මොකද්ද හම්බෙන්නේ ආතතියයි අසහනයයි මේක තමයි ආතතිය අසහනේ නැති තැන ඒ විතරක් නෙවෙයි මේ හම්බෙන මේ සුඛය ඒ බ්‍රහ්ම සැපයක් මේක සඳහන් කරලා තියෙන්නේ ආභස්සර බ්‍රහ්ම ලෝකෙදී ලබන්න තියෙන සැප මෙලෝදීම ලබ නැහැ. මේක පිරෙන්නේ නැතුව ගියොත් ප්‍රභාවත් වූ ආබසරතයිතු බ්‍රහ්ම ලෝකෙට යන්න පුළුවන්. මම මේ බ්‍රහ්ම ලෝකෙට යවන්න ටිකට් දෙන්න හදනව නෙවෙයි. මම මේ කියන්න හදන්නේ යනවනම් මේක නැතුව වෙන ක්‍රමයකට යන්න බෑ. යන්න ඉස්සලා මෙහිදී දැනගන්න ඕනේ මේ මිනිස්සු කාකුල කුලල් කාගෙනමින් කාමයේ යෙදිමින් දවල් මිගිල් රෑ දනියෙල් සෙල්ලම් කරමින් නැටුවට උඹට වැඩක් නැහැ. උඹ ගිහිල්ලා එක අරමුණකට හිත දාලා. ඔක දිගට අරගෙන ගියොත් තමයි තේරෙයි. හිත සම්පූර්ණ ඉන්ද්‍රියපද්ද විඥාණයෙන් අයින් වෙලා අනින්ද්‍රියපද්ද වෙනවා. ඇහෙන් රූප බලන එක කරදරයක් වෙනවා වෙලා. කනේ ශබ්ද ඇහිලා කරදරයක් වෙනවා වෙලා. නාසයෙන් ගඳ බැලීම කරදරයක් වෙනවා වෙලා. දිවට රස දැනීම කරදරයක් වෙනවා වෙලා. කයට හුස්මවත් දැනීම කරදරයක් වෙනවා. හිතට හිතවිලි කරදරයක් වෙනවා. ඉතින් මෙතෙන් එනකොට අපි ඉන්ද්‍රයන් සහිතයි. ඇහැට සද්ද ඇහැට කන රූප පේනවා වෙන්න පුළුවන් ඒ වෙලාව. අපි ඇවිත් සක්මන වෙලාව ගත්තොත් කන සද්ද ඇහෙනවා මේ එකකටවත් හිත යන්නේ. හිත හරියටම අර ගොබේට මැදේට ගිහිල්ලා තැනකට එනවා මොනම දෙයකින්වත් හෙල්ලෙන්නේ නැති නිකන් හරියට කියනවා කැලයක් මැද තියෙන හොඳ නිශ්චල විලක් තියෙනවා හොඳට වතුර පායලා තියෙනවා එහා පැත්තේ ඡායාව පේනවා හෙල්ලෙන්නවත් නැහැ හුලඟක්වත් නැහැ. ආන්නේ වගේ අපේ හිතේ තියෙන එක සමතුලිතතාවයට ආවට පස්සේ ඒකට කියනවා මේ තුන්වෙනි සත්තා වාසය කියලා. ඒක අපි ළඟ තිබුණට අපි මේ දරුවන් කෙරෙහි ඇති යුතුයකම්, දෙමාපියන් කෙරෙහි තියෙන යුතුයකම්, ආර්ථික යුතුයකම්, දේශපාලන යුතුයකම් කර කර ඉඳ ගියාම කවදාකවත් අපිට තේරෙන්නේ නැහැ හිතා ගන්න හම්බෙන්නේ අපිට මෙහෙම සමතුලිත භාවයක් හිතේ තියෙනවායි කියලා. කියන්න ගියක් කියලා කියන්නේ පිස්සු කතා කරනවා ස්වාමීන් වහන්සේ අපි මෛත්‍රී බුද්ධ ශාසනය පොඩ්ඩක් බලමු මේ ශාසනය නම් දැන් කෙල වෙලා ඉවරයි අපි කඹුරණ එක තමයි කරන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකන් මැටි පාගෙන ගොන්නු වගේ වලලු තුනක් මේ පැත්තට කරගෙන වලලු තුනක් මේ පැත්තට කරගෙන එදින් කඹුරණ සෝරි තර තමා වෙන්න ඕනේ මම මේව කිව්වට මට ඉතින් ඔය මොනවාරි කාලා බුද්ධියල ජොලිය ඉන්න පුළුවන් නිසා මම මේව කිව්වට ඕගොල්ලන්ට ටිකක් කරදර බව මම දන්නවා හැබැයි ඕගොල්ලෝ හරි ආසයි ඒ කරදරවලට කියා පාන්නේ අනේ මට අර ලෙඩේ තියෙනවා මට ඩයබටිස් තියෙනවා මට කොලෙස්ටරෝල් තියෙනවා මට දරුවෝ ඉන්නවා මට අයියෝ ලයිස්තු දිහා බලපුවාම හරියට අඟුලි මාල මාලේ දාගත්තා වගේ පොල් කටු මාලේ දාගත්තා වගේ අර තියෙන කරදර ටික ලයිස්තු කර කර ඉන්න තියෙන ආසාව දිහා බලනකොට මේ කයට වෛර කරන තියෙන ආසාව දිහා බලනකොට පිස්සු කියලා තමයි කියන්නේ. අබ්බේ පුතුජනා උම්මත්තකා කියලා බුදුජානන්සේ කියලා අහක බලාගන්න. නමුත් තමන්ට ඕනේ නම් කුස්සියම්ම කෙනෙක් උනත් ප්‍රශ්නයක් නැහැ. মালටි ටාස්කින් කරන කෙනෙක් උනත් ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ ජීවිතේ කාලයක් වෙන් කරන මේක ගියොත් මේ එක එක මට්ටම් වලින් හිත එසවි එසවි යන හැටි තේරුම් ගන්න විනාඩි ගණන් යන්නේ මේ වගේ නේවාසික භාවනා වැඩමුළුවක දවස් 10ක් හිටියන. පහෙත් කරන්න බැරි නෑ. ඒක බොහොම ඉක්මනට නිකන් හරියට වතුරට ගිතෙල් ටිකක් දාපු ගමන් වතුර ගිතෙල් ටික උඩට එන්න වගේ අර කෙලෙස් අඩු හිත චිත්තට ඇවිලා ඒක තැනක තැම්පත් වෙනවා. මෙන්න මේ තැම්පත් වීමට පැටලවල තේරුම් ගන්න එපා. ආනාපානයේ සියුම් වීමත් එක්ක ලොකු ගණිතනවත් තියෙනවා. ගොරෝසු ආනාපාන තියෙන වෙලාවදී මෙනෙහි කරමින් යන්නේ. ඒකේ සියුම් වේගන යනකොට මෙනෙහි නොකර සියුම් වෙනවා. ඊට පස්සේ ආස්වාද ප්‍රසාද දෙක සම වෙනකොට මෙනෙහි කිරීමක් ඕනෙම නැහැ. හුස්ම තියෙනව නෑ ගන්නට යනවා. හොඳට මේක තැම්පත් වෙන්න පටන් ගන්නවා. මේක දිගේම යෝගාවචරයා දිගට ගියොත් හිතනද වේලාවක Tamanට හුස්ම නැති බව වැටේනවා. නැත්තම් හුස්ම ඉවරයි. එන්නේ හුස්ම දිගේ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා කෙලවරට ගියාට පස්සේ එනවා දැන් ඒක නැහැ. ඒක නැති වුණාට මුතුවට සතිය තියෙනවා. ඒක හරියට කියනවනම් රූපාරම්මණයක් දිගේ පවත්වපු සතිය දැන් ක්‍රමයෙන් ඒ රූපේ නැතුවත් සතිය කැඩලා නැහැ. එහෙම දිගට පවතිනා වගේ පේන්න පටන්. ඒ කියන්නේ අර රූපය අපි ගන්න මෙතන මේ ආනාපාන සති රූපය නැත්නම් වායෝ පොට්ටබ්බ රූපේ නැත්නම් පිම්බි මේකලින් රූපය ලකුණක්වත් නැතුව කපුරු පිච්චුවා වාගේ හොඳටම තේරෙන තැනකට එනවා. ඒක සාමාන්‍යයෙන් සමත භාෂාවේ සමත භාවනාවේ උගන්වන්නේ චතුත්ථ ධ්‍යාන මට්ටම තමන් ගත්තා වූ අරමුණ විශේෂම ආනපානේ ඊ타ත්ම සිං වෙන්න පටන් ගන්නවා සන්තෝචේව පනීතෝච සුකෝච විහාරෝච uppන්න uppන්නේ පාපකේ අකුසල ධම්මේ අන්තරධාපේති උපසමේති සර්වචන්සේ සඳහන් කරනවා ග්‍රීෂ්ම ඍතුවේ දූවිලි නැගලා තියෙන වනාන්තරයකට නැත්නම් වීදියකට වැස්සක් වැස්සොත් අර දූවිලි ඔක්කොම හොදගෙන ගිහිල්ලා වාතයේ හරස්කඩ හොඳට පේන්න වගේ අර හිතේ තියෙන කුණු කන්දල් ටික නැති වෙනව නෙවෙයි අඩියට බහින්. බැසට පස්සේ වතුරකට හරහා බලන්න පුළුවන්. වාතයේ හරහා බලනකොට බාධාවක් නැහැ. අනිත් වගේ හිතේ එනවා පිරිසුදුකමක්. Taman අර මෙතෙක් භවනා කරපු අරමුණ නැත්නම් ආනාපානේ සිුම් වෙන විතරක් නෙවෙයි. ඉඳගෙන ඉන්න කය පවා නොතේරෙන මට්ටමට යනවා. ඒකට එන්නේ ඉස්සරලා ඒකට හැදෙනකොට සමහරට බෙල්ලෙන් යට කොටස නෑ වගේ තේරෙන නැත්නම් අතපය නෑ කියලා තේරෙන නැත්නම් කොටසක් නෑ කියලා තේරෙන ඕමම ගිහිල්ලා ඒවට කලබල වෙන්න නරකයි කලබල වුණොත් ආය අර සත්තාවාසවල යට යට සත්තාවාසවලට වැටෙනවා බැරි වෙලාවක්වත් ගියොත් අපායටමත් වැටෙන්න ඉඩ තියෙනවා හැබැයි මැරෙන්න ඕනේ ඒකට හැබැයි ඔය කඩන කඩන වෙන්නකොට අඩියට දැන් මේක ඇවිල්ලා අඩියේ නානත් ගායේ නානත් සංඥායක තමයි හිටින්නේ ආය උසවනවා ඒ ඔසවනකොට මේ කෑලි ශරීරේ කෑලි අයින් කරලත් බය කරනවා අපිට. අපිව. ශරීර ආසාව තියෙන එකන භාවනා නතර කරලා මේ කොටස් මේ එනකොට ගෙන ආපු 32 තියෙනවද කියලා බලන්න. කේසා ලෝමා නකා දන්තා තචෝ gedera යනකොට ව නැති වුණොත් එහෙම මහත්යට මොනව පෙන්වන්නේ. ඉතින් මේ කෑලි නැති වෙනකොට අහනවා ස්වාමීන් වහන්සේ අසවල් කෑල්ල පේන්නේ නැති වුණා දැන් මම මොකද කරන්න කියලා. ඉතින් කියන්න වෙනවා ඔය කෑල්ල අත ගහලා ගනි. එතකොට අර ඔක්කොම දඩබඩ දඩබඩ ගහලා කඩාන වැටෙනවා දපු තොරණ. ඒක නිසා අපේ ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරනවා මේ මට්ටමට යන්න බැරි කාය ආසාව නිසා, ජීවිත ආසාව නිසා. ඒක ටික ටික ටික ටික නැති කරලා පෙන්නනවා. ඔළුව නැහැ, නහය නැහැ, අත නැහැ, කට නැහැ. කැටස් කොටස් නැති වෙනකොට මේකට හොඳට උරුණාට පස්සේ පේනවා මම සහ මම නොවේ කියලා සීමාව නැතිලා යනවා. අපි හැම වෙලාවෙම ජීවත් වෙන්නේ නින්දේදී හරි මේ මම මේ මම නෙවෙයි. ඒකට ගන්නේ හැම සීමා කරලා තියනවා කියලා කියන්නේ. උද්දම් පාදතල අදෝ කේසමත්තක තචපරියන්ත. තචපරියන්තෙන් ඇතුලේ අජ්ජත් පිට බහිද්දනේ. දැන් භාවනා කරලා ආනාපානෙ ගෙවිගෙන යනකොට ශරීරයේ එක සම්බන්ධ නැතිනොට තියෙනවා ශරීරේ නිකන් වලාකුලක් වගේ. නැත්තම් පියාඹන මීමැසිරොදක් වගේ සීමාව පේන්නේ නැතුව යනවා. මෙතනදී ශරීරයට ආස කරන අයට මානසික අසහන එනවා. බය වෙනවා. පිස්සු හැදෙනවා. එයි මේ හොඳට මේ භාවනා කරනකොට දැන් අරමුණේ හොඳටම සිහින් වෙනකොට මේ කොටස් නැහැ. ඉතින් යාට මහ විසර විලෝපණෙන්න පටන් අරගන්නවා. කායික අසහන තියෙන අයටත් යන්න බෑ මෙතනින් එහාට. මෙතනින් එහාට යන්න කාය ජීවිත নিরপেক্ষ වෙන්න ඕන. নিরপেক্ষ වෙනකොට ලැබෙන ලාභය තමයි අසඤ්ඤ අසඤ්ඤිනෝ කියලා තමන් ඉන්නවා එහෙම නැත්නම් කියනවා මැරිලා නැති බව දන්නවා නිින්ද ගිහිල්ල බව දන්නවා ඉඳගිල නැති බව. සතියෙන් ඉන්න බව දන්නේ බෑ මොකෙන්ද කියන්නේ කියලා දන්නේ. ඉස්සන හුස්මෙන් කියන්න පුළුවන්. ඉඳගෙන ඉන්න භවෙන් කියන්න පුළුවන්. පිම්බීමෙන් ඇකිලිමෙන් කියන්න පුළුවන්. වමෙන් දකුණෙන් කියන්න පුළුවන්. ඇවිදිනවනම් දැන් තේරෙනවා ඒ රූප කොටස්. එහෙම නැත්නම් රූප රූපමය සාක්ෂි එන්නේ එන්නේ එන්නේ නැති වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක ගොක් අමාරු වගේ පේනව අහගෙන ඉන්නකොට මම කියන තාලෙටත් ටිකක් මම උපදාලානේ කියන්නේ. නමුත් එහෙම නෙවෙයි ආස්වාසි ඉවර වෙන්නේ ඔතෙන්ද ගිහිල්ලා ප්‍රසවාසය පටන් ගන්න ඉස්සෙල්ලා හරියට අල්ලනවා. ඕනෙම ආස්වාසයක් නිම වෙන්න ඉස්සෙල්ලා ප්‍රසවාසයට එන්න ඉස්සෙල්ලා ඔය හිතෙන්ද යනවා. ඒක අහුවෙන්නේ අපට. මොකද අපි ආස්වාසි ඉවර වෙනකම් බලන්නේ නැහැ. ඊගාටන ප්‍රසවාසය අල්ලනවා. ඒක නිසා මේ ආස්වාද ප්‍රසආස සංසිඳින්නම ඕනේ නෑ. එහෙම නැත්නම් ඒක හොඳට අල්ලපු කෙනාට තේරෙනවා. එක හුස්මක් ගත්තත් එක හුස්ම සම්පූර්ණයෙන්ම ගෙවිලා තමයි ආස්වාසේ ගෙවිලා තමයි ප්‍රසආසට එන්නේ. අන්න ඒ ටික අල්ලන්න බැරි මොකද අපේ හිත ප්‍රනීත නෑ. අපේ හිත ගොරෝසුයි. ඒ නිසා හොඳට භාවනා කරලා අර මට්ටමට ගිය කෙනා පළවෙනි හුස්මෙම දෙවෙනි හුස්මෙම ගෙවෙන තැන අල්ලගන්න ගිය ගමන් පේනවා අර අර කියන ඊටාම ගැඹුරු තැනට වහාම එන්න පුළුවන් වෙනවා. හැබැයි ඒක වෙන්නේ සාමාන්‍ය පුරුදු ටිප්පොලේ. Taman gidaram භාවනා කරන එතනම වාඩි වෙනකොට ඒක හරියනවා. නూరుණු පුරුත් තැනකට ගියොත් කෝල තැනකට ගියොත් ආයෙ මුල ඉඳලා යන්න ඕන. වෙන විදියකට කියනවා නම් සතත අභ්‍යාසය තියනවා නම් නිතිපතා භාවනා කරනවා නම් සක්කච්ඡකාරීව භාවනා කරනවා නම් සද්ධාවෙන් භාවනා කරනවා නම් ඒ නිසා සාතච්ඡකාරී සත් සද්ධාය සම්පාදේති සාතච්චකාරී සම්පාදේති සක්කච්චකාරී සම්පාදේති කියලා මෙතෙන්නේ යම් කිසි කෙනෙකුට යන්න පුළුවන්කම මේ නර ලෝකේ ඉඳගෙනම නේ නරාවලේ ඉඳගෙනම යන්න පුළුවන් බව දැනගත්තා සද්ධාය කිරියාය සම්පාදේති කියලා බොහොම සද්ධාවෙන් හිතා ගන්න ඕනේ කාටවත් බැරි වුණාට ප්‍රශ්නයක් නැහැ මම මේ කළ යුතු කටයුතු ටික කරම යනවා සක්කච්ඡ කිරියාවේ සම්පාදේ. මම සකස් කරලා ආදර ගෞරවයේ නැමී සිට මේක කරනවා. එනතන දවසේ හොඳම වෙලාවේ මේක කරනවා. සාතච්ඡ කිරියාවේ සම්පාදේ. මම නිතිපතා කරනවා. එක දවසක් මිස් වුණොත්, ගැස්සුණොත් අනිත් දවසේ මෙතෙන් එන්න බෑ. උදේසාර ගත්ත ගැම්ම දිගට පවත්තන්න තමයි අපි මේ මහානකමක් ආරණ්‍යගත වීමක් ඉල්ලන්නේ. නමුත් එහෙම විය යුතුම නෑ තමන් කුශාග්‍ර බුද්ධිමත් කෙනෙකුට නම් ගෙවල් දොරවල් වල ඉන්නකොට පවා කරගන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් විදිහට මේක ටිකක් අපිට බය අරින්න කියන්න පුළුවන් මේක සරුවචනංශි පහළ වෙන්නේ ඉස්සරත් මේ ටික ඉන්දියාවේ තිබිලා තියෙනවා. ඒක මේක සරුවචනංශිගේ නව නිර්මාණයක් නෙවෙයි. ඉතින් ඉස්සරත් තිබිලා තියෙනවා. මේක සරුවචනංශය අගය කරලා තියෙනවා. මේ මේක මේ හරි. මොකද එතකොට අගත්ත අරමුණ ගුරුසු වෙලා සියුම් වෙලා අතිසූක්ෂම වෙලා සම්පූර්ණම ගෙවිලා යනකම්. ඒ යෝගාවචරයට බලන්න පුළුවන් හැබැයි චකිත එන්නේ බයක් එන්නේ නැති උනායි කියලා හිතෙන්නේ නැහැ. සද්ධාව නැති උනායි කියලා හිතෙන්නේ නැහැ. සතිය නැති උනායි කියලා හිතෙන්නේ නැහැ. සමාධිය නැති උනායි කියලා හිතෙන්නේ ආ දන්නවා අර ආපු ගමනේ ඉතිහාසෙ මතක නිසා ගොරෝසු තැන ඉඳලා දැන් හැප්පෙන්න දෙයක් නැතුව නිකන් ධාවනපති දිගේ ගියාසෙන්තර එහෙමීට පොළොවෙන් උස්සන. දැන් එයා තියෙන්නේ තරල එක තමයි සමතුලිතතාවය ගන්න. මෙතෙක් ඝන ඝන ස්තරයේ ගත්ත සමතුලිත භාවය හිමීට නැත්නම් වතුරේ බස්සන ආසයන්තරාවක් දුරට ගමන ගිහිලා ගිහිලා ගිහිලා ගිහිලා වතුරෙන් උස්සනවා. අර මෙතෙක් කල තිබුණ උපස්තරය මාරු වෙනවා. ඒක කවදාකවත් හිතුවේ නෑ. දැන් අවුරුදු 200කට ඉස්සෙල්ලා හිටපු මිනිසුන්ට පුළුවන්කමක් තිබුණේ නෑ යකඩ වාහනයක් අහසෙයි කියලා හිතන්න. ඒ ඕවල් රයිඩ් පිල්බට් රයිඩ් දෙන්න මේක උත්සාහ නොකිරුවා නම් දැන් අවුරුදු 200 පන්නේ මේ ළඟදී කවදාකවත් හිතන්නේ නමුත් ඒ වේගය සහ ඒ ක්‍රමයේ ආවට පස්සේ මේ යකඩේ අහසේ පාවෙන. අහසේ අන්තරාව අහසේ පාවෙන. මෙව්ව ආශ්චර්ය ධර්ම. අපේ ඔය මේ නිසන්වනේ හදන්න හිතපු අශෝක වීරරත්න මහත්තයා එතකොට ඉඳලා තින්නේ ජර්මනියේ. එදා ප්‍රවෘත්ති වලට විනාඩි 5න් අවුපෑකට විනාඩි 5ක් ප්‍රවෘත්ති කියනවා. ප්‍රවෘත්ති සාරාංශය කියලා අපිට තිබුණා මේ වැඩසටහනේ. දෙවෙනි විනාඩියේදී කිව්වලු ජර්මනියේදී යූරි ගගාරින් අජට කක්ෂේ පනලා අජට අවකාශයට ගියයි කියලා. ඒ වෙලාවෙම කල්පනා කරලු යකෝ මේ මිනිසුන්ගේ තාක්ෂණික ලින් කරගෙන මේ ඝන කර වායු පොළව වායුව ගෙවම් කරලා වාතේ නැති හැතැම්ම 6කට උඩින් යනකම් යන්න පුළුවන් වුණා නම් අපි මේ ආර්ය අෂ්ටාංග මාර්ගේ පිරිසුදු කරගත්තොත් අපට බැරිද මේක කරන්න කියලා ඒ වෙලාවෙම රේඩියෝ එක වහලා අදිෂ්ඨානයක් ගත්තලු මම මගේ මුළු කාලෙම ධනෙම ශ්‍රමෙම ඊට පස්සේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කෙලින් කරන්න උත්සාහ කරනවා. ඒකෙන් තමයි මේ නිසන්වනේ හටගත්තේ. ඒකෙන් තමයි නිසන්වනේට ඉස්සල්ලාම අදහසක් ආවේ මෙච්චර මේ නව තාක්ෂණයෙන් මෙච්චර යන්න පුළුවන් නම් කක්ෂයේ ගෙවම් කරලා. ඇයි අපිට බැරි? ඉතින් ඒ ස්වාමීන් වහන්සේ හදන කාලේ කියන්නේ 64 64 වෙනකොට මේක සාමාන්‍ය වැඩ කරලා තිනවා හැම කෙනාම කිව්වලු කවදාවත් ඕක හරියන්නේ නැහැ පිස්සුද අපරාධ සල්ලි වියදම් කරන්නේ ඔයිට වැඩි හෝටලයක් හදපන්කෝ ඔයිට නැත්නම් බස් ටිකක් දාපන්කෝ පාරට. ඒක හරියන වැඩක් යයි. මේ නැති බුද්ධ සාසනයේනේ හරියන්නේ නැහැ කියලා. ඉතින් අර ස්වාමීන් වහන්සේ කියනවා මයි ළඟට ඉතාම කරුණාවෙන් ඉතාම මෛත්‍රියෙන් ඇවිල්ලා කියනලු මහත්යෝ. ওই වැඩේ කෙරුවට හරියන්නේ නැහැ. ඉතින් මේ මෙයා මේ සාමාන්‍ය ධම්මනිසන්ට හැමෝම ලේසි මිනිස්සෙක් නෙවෙයි බහු. සරපරුදු මිනිස්සයා. ඒත් කියනලු කමන්නේ මට කියන්නකෝ ඇයි හරියන්නේ නැත්තේ කියලා. ඉතින් කියනලු කනඩ කරලා මේ භාවනා කරනකොට හරියන්නේ දසපාරමිතා පරිච්ඡයයට විතරයි. ත්‍රි හේතුක ප්‍රතිසන්දි තියෙන්න ඕනේ. ඉතින් මේ ගිහි අහනවලු අර හාමුදුරුවන්ගෙන් හරි ආපුවම දැන් කොහොමද දැනගන්නේ මේ දසපාරමිතා පිළිලත නැද්ද කියලා? මේක නම් ප්‍රශ්නයක් තමයි කියන්නේ. එතකොට මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිද කියලා? ඒකත් ප්‍රශ්නයක් තමයි කියන්නේ. ඒතර අහනවලු දැන් ඔබ වහන්සේට මගේ කේන්දරේ බල්ලා කියන්න බැරිද මට දසපාරමිතා පිළිලද? මට තී හේතුක ප්‍රතිසන්දි කියලා. ඒක නම් මට කියන්න බෑ මහත්යෝ කියනවා. ඒක ඔබ වහන්සේට තියනවාද දසපාරමිතා හරි. තී හේතුක නැත්නම් ද්වි හේතුකත් ඒකත් දන්නේ නෑ කිව්වා. ඊට පස්සේ කෝලේ නම් ආමුදෙන් බහින්න මම උතන වාඩි වෙන්නම් මට වඳින්න. මේ වැඩක් කරන මිනිහට පොළු දාන්න එපා. දන්න මගුලක් කතා කරන්න. ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් එක කතා කරන්න කියලා. අර ආමුදුරු ඊට පස්සේ නෑවිත් අතැල්ලා තියෙනවා. දැන් අද අපි බලන්න අපි මේ 100ක් භාවනා කරනවානේ. එදා ඒ 64 පටන් ගත්ත වැඩේ කී දෙනෙක් පශ්චාත්තාප වෙන්න කතා කරනවද? ඕව කරන්න බෑ. මෛත්‍රී බුද්ධ සාසනය එනකන් ඉන්න ඕනේ. ඒ නැත්නම් මේ අරව මේව කරන්න ඕනේ කියලා ඇත්ත කතාව. නමුත් කවුද දන්නේ මේ පිටිසේ දසපාරමිතා පිටිච්චත් කී දෙනෙක් ඉන්න ඉඩ තියනවා. මොකද ඒකේ පිටේ පච්චයක් කොටලා තිනවයි. නැත්නම් උපන් ලැබ තිනවයි. එහෙනම් තීරු උපසන්දි වෙන්න පුළුවන්. ඉතින් උත්සාහ කෙරුවොත් මොකද වෙන්නේ? ඒ උත්සාහ කරනකොටත් මේ පැවිදි වෙලා අරණ්‍යගත වෙලා ඉන්න අයටත් වගේම ගෙවල් දොරල් දහසක් සුමේ ගත යුතු කරන කුසියම්ම කෙනෙකුටත් මේක කරන්න පුළුවන් නා මේක කිව්වහම මොකද්ද ඇති වැරද්ද කරන්න පුළුවන් කිව්වට මේ නිකන් පතල බෑ ආරියට ක්‍රමේ දැනගෙන ප්‍රතිපදා දැන කරගෙන කරගෙන යනකොට පේනවා මේ ගත්ත අරමුණ ගෙවම් කරලා නැත්තම් රූපයේ පවත්තපු සතිය රූපේ ඉවර කරලා අරූපෙට යන්න පුළුවන් පොළොවේ දිගේ දුවගෙන ගිය ආසයන්තරාව පොළොවේ උස්සන්න පුළුවන්. එතකොට සෑහෙන වේගයක් අවලා තියෙන. නතර කරන්න බෑ. එතකොට ධාවනපතේ කෙලවර තියෙන. උඩට යනවර කරන්න දෙයක් නෑ. ආනේ විදියට කවදා හරි Taman තේරෙන පටන් අරගත්තොත් මේ කාමයේ ආමිෂේ නටන මිනිස්සයාට තාමත් ආමිෂේ ඉඳද්දිම තාමත් කාමයේ ඉඳද්දිම යම් යම් එකලසක් කරා යම් යම් ගුණයක් කරා මේ රූපේ ගෙවම් කරන්න පුළුවන් ගෙවම් කරන යන්නේ යන්නේ ටික ටික. ඒක ලොකු සාංශලීන ඕලාරික ප්‍රසවාස ප්‍රසවාසී මධ්‍යම අර්ශස ප්‍රසවාසී සුකුම සුකුමතරා සතර ප්‍රසවාසී. මේ විදිහට මේ තමන් භාවනා කරන අරමුණම එන්නේ එන්නේ එන්නේ එන්නේ සියුම් වේගන යනවා තේරෙනවා නම් කාය ආසාව තියෙන මනුස්සයට බයක් ඇති වෙනවා. හුස්ම ගන්න බැරි වෙනවා, දඟලන්න පටන් ගන්නවා. නිස්සරණ අධ්‍යාසයේ තියෙන කෙනාට හිතනවා වැඩේ නම් දැන් සිද්ධ වෙනවයි කියලා. ජීවිතාසාව තියෙන කෙනාටත් බෑ. ජීවිතාසාව තියෙන කෙනාට තියෙනවා දැන් මේ ජීවිතේ පවතින බවට තියෙන ලකුණු ටික සේරම ගෙවෙනවා. හුස්මත් ගෙවෙනවා, අතිපයිත් කෑලි කෑලිත් නැති වෙලා ගිහිල්ලා, කායත් නැති වෙලා යනවා. නමුත් ගැඹුරින් බැලුවොත් හොඳවත් සුතවත් ආර්ය ශාවෙකුට මැරෙන බව මැරිලා නැති බව තේරෙනවා. නිින්ද කිල්ල ප්‍රතිබව තේරෙනවා. සතිය කැඩෙන නැති බව තේරෙනවා. අන්න එතෙන්ද ගියාට පස්සේ තේරෙනවා දැන් මම කොතනද ඉන්නේ මොකේද එල්ලිලා ඉන්නේ මොකක් මොන අරමුණේද භාවනා කරන්න කියලා කියන්න බෑ. ඒ සංඥා නැහැ. ඒක තේරෙන්නේ සංඥාව ආවට පස්සේ. තේරෙනවා මං ඉස්සෙල්ලා ඉඳලා තියෙන කොතනද කියලා හොයන්න බෑ. ඒක එන්නේත් ගැස්සිලා. එපිනම් මං ඉඳලා තියෙන කොහෙදෝ ඒ ඉඳපු බවට මතකයක් නැහැ. සටහනක් නැහැ. ආඩයක් නැහැ. හැබැයි මං ගැස්සිලාවට පස්සේ තේරෙනවා ඒ එතන නිකන් මේ පෑනේ ලියවිලා තියෙන අන්ධකාරය ලියනකොට පෑනේ තින්ත තිබිලා නැහැ. ලියවිලා නැහැ. ආන්නේ වගේ වෙලාවක් එනවා මේ ජීවිතයේදීම කෙලෙස් නැති කොටසක් චිත්තක්ෂණ රාශියක් අපි ගත කරනවා. කෙලෙසෙන් සම්පූර්ණ පිරිච්ච ලෝකයේ මේ පදාසක කෙලෙස් නැහැ. මේ කෙලෙස් තිබුණොත් විතරයි දැනගන්න පුළුවන්. කෙලෙස් නැත්තම් දැනගන්න බෑ. එහෙම නැත්තම් කියන්න පුළුවන් දැනෙන හැම තැනම කෙලෙස්. දැනීම ගොරෝසු නම් ලොකු කෙලෙසයක්, දැනීම සියුම් නම් මධ්‍යස්ථ කෙලෙසයක්, දැනීම අතිසියුම් නම් කෙලෙස් නැහැ. ඉතින් අපි මේ ගෙවම් කරන ගෙවම් කරන යනකොට දැන් මේ ලෝකේ දන්න දෙයක් නෙවෙයි මේ කියන්නේ. මේක බුදුජානනාංශයේ සූත්‍ර වල දේශනා කරන එක. නමුත් භාවනා කරන කී දෙනෙකුට මේක ඇවිල්ලා ඇද්ද? ආවට පස්සේ කොච්චර බය වෙන්නේ නැද්ද? කොච්චර මේක නැති කරන්න හයියෙන් හුස්ම ගන්න නැද්ද? කොච්චරක් ඇස්සෙල්ලා බලන්නේ නැද්ද? කොච්චරක් මේක දන්නේ නැතුව නින්දට වැටෙන්න ඇද්ද? ඊගාව දාසේ නින්දට වැටෙන්නෙත් නැතුව, ඇසරින්නෙත් නැතුව, හුස්ම හයියෙන් ගන්නෙත් නැතුව, තක්කම ඉන්නෙත් නැතුව, තක්කමුක වෙන්නෙත් නැතුව මේක හරහා යන්න පුළුවන් නම් යන්න ඕනේ නම් ඔය දැනුම උගන්නන දෙයක් තනක් මේ විශ්වවිද්‍යාලයේ ඉස්කෝලේ විශ්වයේ විශ්වයේ කොහයක්වත් තියෙනවද? කිසිම තැනක උගන්වන්නේ නැහැ. හැම තැනම උගන්වන්නේ මේ අල්ලන්න දකින්න පුළුවන් මහා වස්ස ගොරෝසු දේවල්නේ. දැන් මේ සරුවචනාංශේ මේ අපිට පෙන්ලා දෙන මේ ක්‍රමයට ගියාම අපිට මේ සංඥාවක් නැති තැනට සංඥාව ඇති තැන ඉඳලා සංඥාවක් නැති තැන. ඒක නිකන් කියනවා සතිය ඇති කිරීම සඳහා ඉස්සල්ලාම කරන අපි සංඥාවක් ඇති කරනවා. මෙනෙහි කරමින් මෙනෙහි කරමින් අරමුණකට දානවා. භාවනා කරලා කරලා මෙනෙහි නොකර සංඥාවක් නැතුව සතිය පවතින තැනට ගියාට පස්සේ Taman දැනගන්න මේ ගැම්මට යන්නේ කියලා. තොරණේට යන්නේ. ආපු ජවයට යන්න පටන් අර ගන්නවා. එතකොට තමයි තේරෙන පටන් අර ගන්නවා දැන් මං කාම ලෝකයේ ඉක්මවා නෙවෙයි දැන් රූප ලෝකෙත් ඉක්මවපු චිත්තක්ෂණ වගයක් ලබනවා. දීර්ඝ වශයෙන් ලබන්න නැති වෙන්න පුළුවන්. නමුත් පහුවෙනකොට පහුවෙන ටික නම් ගොඩක් භාවනා කරන්න ගියාම මේක විනාඩි 5 10 පවා තියෙන ඉඳ තියෙනවා. නිකම්ම හිත තිබිලා තියෙනවා මොකේද කියලා හිතන්න බෑ. ඉරියව්ව වැටලත් නැහැ. නිින්ද ගිහිල්ලත් නැහැ. ක්ලාන්ත වෙලත් නැහැ. මැරිලත් නැහැ. ඒ නිසා ඉඳගත්ත ගමන් බලන්න මම මැරිලා නැති බවට ලකුණක් තියෙනවනේ දැන් මේ වෙලාවේ. ඉඳගත්ත ගමන් මැරිලා නැති බවට නිින්ද ගිහිල්ලා නැති බවට ලකුණක් තියෙනවනේ. සීති සත්‍යයේ තියෙන ආනපානෙ හැටි ලකුණ තියෙනවනේ. අන්න ඒ ලකුණ ගෙවිලත් මැරිලත් නැහැ නිින්ද ගිහිල්ලත් නැහැ සතියක් තියෙනව ලකුණක් නැහැ. අපි තියන්නේ ඇඩ්‍රස් නැති උනායි කියලා පහුගිය දවසේ පිච්චර් එකක් ආවා. ඇඩ්‍රස් නැහැ. මෑන් මිසින්. යුද්ධදී මිනිස්සු නැති වෙලා. ආහන්නේ වගේ තැනකට ආවට පස්සේ මේක ජයග්‍රහණයක් කියලා කවුද හිතන්නේ? මොකද අපිට ඕන වෙලා තියෙන ජයග්‍රහණය මේ රූප ලෝකෙනේ. ආහන්නේ තෙන්ට යන්න පුළුවන් වෙච්ච දවසක තේරෙනවා මේ මිනිස්සයා මොන තරම් අන්ධ මොනවද හොයන්නේ? රස කරන එකමනේ කරන්නේ. පුළුවන් තරම් රැස් කරනවා. ඉතින් රැස් කරලිවලා සාමාන්‍ය භාවනා නොකරත් වැඩියෙන් රැස් කරපු මනුස්සයා මරණ මොහොතේදී මොකද වෙන්නේ? අප්‍රිය දායාදයකටපත් වෙලා මැරලා යනවා. ඔය රැස් කරපු දේ කවදාවත් Tamanට ඕන කෙනා අතට යන්නේ නැහැ. ඒක බුදුජාන සඳහන් කර තිනවා අප්‍රිය දායාදයකට වැටෙනවා කියලා. ඉතින් ඒ නිසා ගොඩාක් රැස් කරලා මරණ වෙලාවේදී අපේ දායදයක් බවට පත් වෙන එක ගැන සංස්කෘතික ශ්ලෝකයක් තියෙනවට ශ්ලෝකේ මතක නැහැ. ඒ මනුස්සයා විතර දානපතියෙක් ලෝකේ ඇත්තේ නැහැ කියලා. ඌ දන්නවා පැහැදිලිව මේක දාලා යන්න වෙනවා කියලා. ඒ තියෙද්දි ලෝභකමට රැස් කරනවා. අනේ එහෙම දානපතියෙක් අනේ අම්මේ මේ දන් දෙන මිනිස්සු හරිම ලෝභයි කියලා කියනවා. ගිනින ගිනියන්න ප්ලෑත් කරනවා. දැම්ම දීලා දීලා පින් ටික ඇරයි යනවනේ. අර මිනිහා කවදාකවත් දානයක් දෙන්නේ නැහැ. මසුරුකමට රැස් කළා රැස් කළා මරණ මොහොතේදී ඔක්කොම දන්න කෙනෙකුට දීලා එනවා. ඒ තරම් දානපතියෙක් ලෝකයේ ඇත්තේ නැහැ කියලා උපහාසයට කියනවා ශ්ලෝකේ. භාවනා කරන එක නදෙන්නේ ඒ අන්න පානං ගරන් වත්තම් ආලා ගන්ධ විලේපන නෙවෙයි මේ කය. මේ ජීවිතේ. එහෙම නැත්නම් ප්‍රාණි. එහෙම නැත්නම් ආනාපානයි. හොඳට ආනපනේ ලකුණු කරලා ලකුණ ගෙවෙන ගම්ම බලන්න. හොඳටම කය කියන එක ඉඳවල සුඹහක් වගේ තියන ආභෝග කරලා ගෙවෙන ගම්ම බලන්න. එහෙම නැත්නම් පිම්බි මෑකිලි මෑරගෙන හොඳට ලකුණු කරලා මේ පිම්බි මෑකිලිම කියලා ගෙවෙන ගම්ම බලන්න. එතකොට මනුස්ස මනසට කියනවා යටි හිතට බින්ගයක් කපාගත්තයි කියලා. ඒක සාමාන්‍ය බටහිර උගන්වීම් ක්‍රම හැටියට කියන්නේ අපි උඩිහිතේ මේ ඉන්ද්‍රිය බද්ධ ඥානයේ ඉඳලා ඉන්ද්‍රිය බද්ධ ඥානයේ සියුම් කළ සියුම් කළ බසනව තැනකට නැති බව දන්න. ඒ දන්නේත් අවදි වුණාට පස්සේ. ඊට පස්සේ නිකමට අහනවා නැති වෙලාවේදී මම නැති භවයේ ඉන්න බව දැනගන්න කොච්චර හිත සූක්ෂම වෙන්න ඕනද කියලා. නැති බවට යන්න ඉස්සෙල්ලා නැති බවට යන බව තේරුම් ගන්න පුළුවන්. නැති බව ඉඳලා ආවට පස්සේ තීන ගුරුසෙන් තේරුම් ගන්න පුළුවන්. කවදා හරි හිතුවොත් හිතන්න පුළුවන් නැත්නම් අත්දකින්න පුළුවන් නම් මට මොනවත් දැනෙන්නේ නැහැ. මම ඒ බව දන්නවයි කියලා. අවුරුදු 7ක පොඩි ගෑනු ළමෙක් මෙල්බන් නගරේ ඉඳලා මට ලියනවා මේ ඉංග්‍රීසි භාෂාවෙන් ලියන්නේ ස්වාමීන් වහන්සේ මේ මට තිබුණ ප්‍රශ්නයක් රැයට හීනෙන් බය වෙනවා. নানা ආකාර හීන peer. පස්සේ මම තවතක් ගියා සතිපාසලට ස්වාමීන් වහන්සේ සතිපාසලේ ඉන්න අම්මලා මට කිව්වා නිදා ගන්නකොට සතිමත් වෙන්නේ කියලා. ඉතින් මම ඊට පස්සේ පුරුදු කෙරුවා නිදා ගන්නකොට සත්‍යමත් වෙච්චාම හරි වැඩි ඉන්නේ ස්වාමීන් වහන්සේ හොඳට නිින්ද යන හැටි තේරෙනවලු දැන් මේ ගොරෝසු හිත සිවුම් වෙලා සිවුම් වෙලා ගිහිල්ලා ඒ ගමන මට තියෙනවා අනේ අර හීනෙන් බය වෙන එක නැති වුණා අනේ මට අර තිබුණා හීන පේන එක නැති වුණා කියලා අන්තිම වාක්‍යය ලියනවා මම දැන් නිින්දේ ඉන්නකොට දන්නවා මම නිදාගෙන කියලා මුඛාටද කියන්න පුළුවන් එහෙම වාක්‍යයක් මම දැන් නිින්දේ ඉනකොට මම දන්නවා මම දැන් නිින්ද ඉන්නේ කියලා. මං කියන්නේ මොකක් මේ ළමයා අදහස් කරාද දන්නේ නමුත් මේ තරම් සියුම් දෙයක් හත් අවුරුදු පොඩි කෙල්ලෙකුට පුළුවන් නම් ඇත්තට මුණ්ඩ ලේසි. මොකද හේතුව තාම හිත කුරුවල් වෙලා නැහැ මේ නාකියම් මණ්ඩිලාගේ වගේ. මේ අර වයින් මේ වයින් ඔළුවේ දාගෙන ඒ දෙයට යන්න පුළුවන් නම් හිතන්න කොච්චරක් අපි මේ බ්‍රහ්ම ලෝකේ මෙලවදී බුද්ධි විඳිනවද කියලා. මැරෙන්න ඕනේ නැහෙනි. මෙන්න මේ දේ කරමින් කරමින් ඉදිරියට ගියොත් අපි අර කාම ලෝකේ ඉක්මවලා නීවරණ ඉක්මවලා රූපේක සරණ අරගෙන ප්‍රථම ධානයේ යෑම යම් ආකාරයක පිම්මත්ද යම් ආකාරයක මල්පැන්නුමක් කිරිපැන්නුමක් වගේ ජයග්‍රහණයක්ද ඒ වගේ ඒකට උදව් වෙච්ච අරමුණත් ගොරෝසු මට්ටමින් සියුම් කළා අතිසියුම් කළා ගෙව්වට පස්සේ අපි යන මට්ටම ඊටත් වැඩිය සියුම් ඒක හරියට කියනවා නම් මේ පොළොවේ දිගේ ගිය හාස්‍යන්තරව වායුගත වෙනවයි කියන එක පොඩි සෙල්ලමක් නෙවෙයි. ඒක ටිකක් හරිම එකලසකින් කරන්න ඕනේ. නම් අපි හිතමු ආහතන්තරාව නෙවෙයි දැන් රොකට් එකක් වාතුතලයේ ඉක්මවලා කක්ෂයෙන් එළියට පෙන්නයි කියලා. හැතැම් 6යි මේ පොළවේ වාතයේ තියෙන හැතැම් 6යි. ඒකෙත් ගොරෝසුම හරිය තමයි අපි ඉන්නේ. ඉහළට ගිහිල්ලා ගිහිල්ලා හැතැම් 6කට පස්සේ ඉන් එහාට වාතේ නැහැ. ගුරුත්වාකර්ෂණ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. යම් වෙලාවකට හැතැම්ම 6කට උඩින් කියලා කක්ෂගත වෙලා ඒක විනාඩියකට හැතැම්ම 6ක වේගයක් ගත්තොත් ඒ යන්ත්‍රේ ඒ සදාකාලිකව හේ කැරකරකී තියෙනවා. ඉන් එහාට අවකාශයට යන්න. ඉතින් අවකාශයට ගියාට පස්සේ මේක මුකුත් ගුරුත්වාකර්ෂණයක් නැහැ කියලා මොන බණේ කිව්වත් කවුද පිළිගන්නේ? ඇයි මේ අපි ගුරුත්වාකර්ෂණය හැදිලා අපිට කිව්වොත් එහෙම ඒකේ හැමදේම පාවෙනවා. ඉන්දියාප්පන් කන්න බෑ රැල්දි කෑරෙනවා. අජිතවකාශයට ගිහිල්ලා ඉතින් තියප්පන් එහෙම කණ්ඩ යන්න එපා. නාහි මුත්තයි කටි මුත්තයි මොකක්ක කරන්න හම්බෙන්නේ. ඒ මිනිසුන්ගේ හැඳි ගෑරෙප්පු ඔක්කොම කාන්දම කලවල තියන්න ඕනේ. ටූත් පේස්ට් එකක් වගේ අරගෙන මිරිකගෙන කටට දාගන්න මිසක් කන්න ගත්තොත් ඔක්කොම පා වෙනවා. උණ්ඩ වෙනම අභ්‍යාසයක් දෙනවා. කනකොට ටූත් පේස්ට් එකක් වගේ එකක් තියෙන එක මිරික ගන්න ඕනේ. ඉතින් අපි ඕක කිව්වට මේ ලෝකේ ඉන්න මෙල යකෙ පිළිගන්නවා ඉන්දියාපන් ගල් ගල වෙනවා කිව්වා. මේ රාමුවක් එමෙ එල්ලලා තියන්න බෑ. මොකද මොනම ඝර්ෂණයක්වත් නැහැ. ඉතින් අපි මේ දන්න ලෝකේ තියෙන ගුරුත්වාකර්ෂණ යටතේ හැදිලා අපිට තේරෙන්නේ ඒක නිසා අපි හිතන හැම තැනම මෙහෙම ඇති කියලා පිස්සු. ලෝකේ විශාල පරාසයක් ඇතුළත තමයි ග්‍රහ ලෝකයක් තියෙන. ග්‍රහ ලෝකෙට කිට්ටුම ප්‍රදේශය විතරයි ගුරුත්වාකර්ෂණ තියෙන්නේ. සමස්ත විශ්වයේ මේ අපි මේ මෙහෙම ඉඳගෙන ඉන්න හම්බ වෙන්නේ නැහැ. එතින් ගිය මිනිස්සු කිව්වොත් එහෙම කියාවි පිස්සු හොයි තමසෙර තමසෙර හීනයක් දැකලා වෙන්නේ නැත්නම් ටිකක් වැඩි පොල අරක්කු බීලා වෙන්න ඇති පිස්සු ඇදලා වෙන්න ඇති එහෙම වෙන්න බෑ කියලා. ඒ තරම්ම අපි මේ පොළවට බැඳිච්ච බහිරවියෝ. එහෙම නැත්නම් බුමාටුවෝ. මේ ගලවල යන්න හිතන්නේවත් නැහැ. ඒක ගෙම්බ පැටව දාපුවම ගෙම්බි අර ඉස්කෙඩියෝ ඉන්න කාලේ යනවලු ගොඩ. ඉතින් ගිහිල්ලා ආපුවම ගෙම්බි පැටව වන්ලු අම්මා උඹ දැක්කේ නැහැ. කොහෙද ගියේ? ඉතින් කියනවලු මම ගොඩ බිමට ගියයි කියලා. මොකද්ද ගොඩබිම කියන්නේ කියලා අහනවා. ගොඩබිම කියලා කියන්නේ වතුර නෙවෙයි ගොඩ කිය කොට තියෙන. ඉතින් කොහොමද උඹට යන්න පුළුවන් දැන් අපි උඹ දරුවෝ නම් අපිට ගොඩබිම හිටියොත් මැරෙනවානේ. ඉතින් ගෙම්බි උත්සාහ කරනවලු ටිකක් කල් යනකොට උඹේ ජීවි වෙනවා. දැන් ඔබලා ජල ජීවි. අනේ පිස්සු කෙලින්න එපාම පිස්සු කතා කරනවා අපිට බෑ අපිට බෑනේ කොට ඉන්න කියලා. අර ගෙම්බි කියන දේ කවදාකවත් ඉස්කෙටිය බාර ගන්න කැමති නැතිලු. ආ ගෙම්බි කියනලු හිටපංකෝ කවදා හරි උඹටත් ওই ටික වෙයි කියලා දිල වැඩක් තියෙනවායි. මේ ලෝකෙ මේ කාමේ අසුචි වලේ කැරකෙන මේ අසුචි පණුව වගේ රූප ලෝකේ නටන මිනිස්සුයෙකුට බුදුහාමුදුර කෙනෙක් ඇවිල්ලා කිව්වොත් ওই කාම ලෝකේ ඉක්මවන්න පුළුවන් රූප ලෝකෙට ගිහිල්ලා රූප ලෝකේ ඉක්මවන්න පුළුවන් අරූප ලෝකෙට ගිහිල්ලා කිව්වහම ආ හොඳයි හාමුදුරට ඔන්න මල් ඔන්න අපි වැන්දා ඔන්න අපි ගියා මෙන්න බුදු මල් ඌ බණ කිය කිය ඔබවන්තේ ඉඳ අපි යනවා ගෙදර රැට ඉදියප්පක් ගාලා බුදිය ගන්න අනේ අනේ කියලා ඉතින් මොකද හිතා ගන්න බෑ මේ මේ ලෝකේ ඉඳද්දි මේ වගේ සියුම් තලයකට යන්න පුළුවන් වෙයි. මෙතන ගියේ නැති එක්කෙනෙක්වත් නැහැ. ඒකයි ඒකේ තියෙන හාස්‍යය. කිසිම කෙනෙක් ඒක වෙන් කරලා හඳුනන්න බැරි නිසා කලවම තියෙන නිසා හැම තැනම රූප තියෙනවා හැම තැනම ගුරුත්වාකර්ෂණ තියෙනවා හැම තැනම කාමය තියෙනවා හැම තැනම කෙලෙස් තියෙනවා කියලා කිව්වට අපේ හිත හොඳටම ආස්වාද ප්‍රසආස දෙක මැද ඔය හිස්තැන තමයි තියෙන්නේ. ඒක අල්ලගන්න බැරි නිසා හුස්ම ගොරෝසු තැන විතරක් තියෙන නිසා අපි ඒකෙන් කන්නද්නට ගෙතුවට පූර්ණ චිත්‍රය දැකපු දවසේ නැත්නම් ආනාපාන 11 ආකාරයෙන්ම දැකපු දවසේ වෙනකොට අපිට පේනවා මේක අපි දැකලා තියෙනවා වෙන් කරගනත් නැහැ මේ වෙන් කර ගැනීම කෙලෙස් අඩු බවක් දන්නෙත් නැහැ ප්‍රතිපදා විදිනුවක් බව දන්නෙත් නැහැ ඉතින් ඒකට අඩු ගානේ අහන්න ඕනේ සුතමේ වගේ ඊට පස්සේ හිතන්න ඕනේ මට මෙතෙන් යන මේක පුළුවන් මේ කියලා ඊට පස්සේ අත්දකපු දවසේ වෙනකොට අන්න එදාට බුදුන් කියන්නේ කවුද කියලා තේරෙයි අපි මෙතෙක් වැඳා තමයි මැටි පිළිම වලට. 18 රියන් ආදලා රැස් වී දෙන්න දාලා බුදු ගුණ ගායනා කරාට මේ මොකද්දයි මේ බුදුහාමුදුරු දේශනා කරන්න කියන එක තේරුම් ගත්ත දවසේ තේනවා. ඒක සජීවී වෙච්ච දවසේ බුදුරජාණන්ස කියපු දේ යම් ප්‍රමාණයකට ආංශික වශයෙන් සජීව වෙනකොට තේරෙනවා මිලෝ ඉන්න මොනම ගුරෙකුටවත් ඒ වැඩේ තේරෙන්නේ මේ බුදුරජාණන්ස කියපේ. ඒක තමයි මේ සාරිපුත්‍ර සාංශය උකහාගෙන උද්දුත කරලා පෙන්වන්න හදා. ඉතින් ඒ නිසා මම හිතුවා අද මෙතනින් ධර්ම දේශනාව අන්තර කරන්න. අපි යනවා හෙට ගෙම්බිගේ කතාව අහන්න. හුස්ම ගන්න කරලා ජීවත් වෙන්න පුළුවන් කියලා නැත්නම් වතුරෙන් ගොඩ යන්න පුළුවන් කියලා. ඉතින් මම හිතනවා මේ වහලා රැයට බය වෙන එකක් නෑ කට්ටිය කියලා. heart attack වෙන එකක් නෑ කියලා. කොලෙස්ටරෝල් නැගින එකක් නෑ කියලා. අනේ එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරමින් දවසේ ධර්ම දේශනාව නැවත කරනවා. ශිල දිනාටම තෙරුවන් සරණයි.